අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 78 වෙනි භාවනා වැඩමුළුවේ පස්වෙනි දවසේ විශේෂයෙන් කියන පස්වෙනි ධර්ම දේශනාවේ කාලයටයි එළඹිලා තියෙන්නේ ඒ නිසා ශීලම දෙනා tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පාත්තුමු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 අඤ්ඤමඤ්ඤම් පිය චක්කෝයි සම්පස්සන්තෝ විහරಂತಿ ගන්තුම්පි ඒසා දිශාපාසෝති පගේව මනසිකාතුන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවචනාංශයේ මේ ශ්‍රී මුක දේශනාවේ සඳහන් වෙන්නේ යම් දිශාවක භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරන පිරිස් සමගිව සම්මෝධමානව එකිනෙකාගේ අදහස් වලට ගරු කරමින් අවිවදමානව එකිනෙකා වාද විවාද කරගන්න නැතුව කීරෝධ කී භූතා කිරි ජලය කිරිත්හා ජලයත් වගේ හොඳට මුසු වෙලා කටයුතු කරනවා නම් අඤ්ඤමඤ්ඤම් පිය චක්කෝයි සම්පස්සන්තෝ එකිනෙකා ප්‍රියයෙන් බල්ලා ජීවත් වෙනවා නම් ගන්තුම්පි ඒ සාදිසා පාසෝති සරුවඥන් වහන්සේ සඳහන් කරනවා මට මේ දිශාවට ඒ භික්ෂුන් වහන්සේලාගේ සමාගමයට යන්නත් පහසුයි ඒ අත්තු ගැන කල්පනා කරන ගැන කුමන කතාවද කියලා. දැන් නිතරම සරුවචන් වහන්සේ එවැනි ඇත්තන් ගැන ශාසනික වශයෙන් කල්පනාත් කරනවා ලදලද වෙලාවේ අනුග්‍රහ පිණිස එවැනි දිශාවට ගමන් කරනවා ඒ බව කරන අතර වාරේ කරන ප්‍රකාශයක් තමයි මේ ඒ සමගියට සම්මෝධමාන ගතියට අවිවදමාන ගතියට ඒ කීරෝධ කිභූත ගතියට එකිනෙක අපි ඇහෙන් බලාගෙන ඉන්න ගතියට සරුවඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා අනුග්‍රහ කරනවා ගමනේ. ඒ වගේම නිතරම සාදු කියලා අනුමෝදන් වෙනවා මානසිකාරේ පවත්වමු. ඒ නිසා අපිට නිතරම සිද්ධ වෙනවා මේ සරුවඥ අදහසට, මේ සරුවඥ ආකල්පයට, මේ සරුවඥ සංකල්පයට පක්ෂව ඒ අනුව කටයුතු කරන්න. ඒකේ තරම් වැදගත් වෙන්නේ මොකද? අපි සාමාන්‍යයෙන් එහෙම සරුවච්චන් වහන්සේගේ ආකල්ප සංකල්ප වලට අනුයාත වැඩ කෙරුවේ නැත්නම් ඒකාන්තෙම අපේ අතින් වෙන්නේ භණ්ඩන ජාතා කලහ ජාතා විවාදා ගන්නා අඤ්ඤමඤ්ඤං මුකසත්තුහි විතුදන්තා විහරන්තෝ බින්දෙනවා කලහ කරනවා විවාද කරනවා එකිනෙකා තමන්ගේ මුඛේ නැමැති ආයුධයෙන් අනුන් කොනහනම්. ඒ කියන්නේ අනුන්ට දොස් කියනවා. මේ තමයි අපි සරුවච්ච වචනයෙන් පිට වෙච්ච ගමන් අපිට සිදුවෙන දේ. ඒක තමයි අපිට අපේ ජීවිත මේ විදියට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වලින් පිරිච්ච කටු කරෝසන ජීවිතයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් භාවනා කරන පිරිසක් නැත්නම් අරණ්‍යගත වෙලා මහාන වෙලා භික්ෂු ජීවිත පැවිදි ජීවිත ගත පිසක් වෙච්චාම අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. සරුවචන් වහන්සේ ව්‍යංගාර්ථයෙන් හෝ ඍජුව ප්‍රායෝගිකව හෝ වචනේ ප්‍රකාශ කරපු ඒ අදහස් අනුව ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල සර්වචන් සඳහන් කරන්නේ යම් තැනක කාම විතක්කයක් ආවනම් ඒක කලහයට විවාදයට විග්ඝහයට භණ්ඩණයට හේතු වෙනවා. යම් තැනම නික්ඛම්ම විතක්කයක් පහළ වුණා නම් නික්මීමේ විතක්කයක් ඒක ඒකාන්තයෙන්ම සමගියට සමාදානයේට අවිවාදව විවාදන කර ජීවත් වෙන්න කිරි වතුරයිසේ මුසුව පිරිසක් එක්ක ඉන්න එකිනෙකා පිය ඇහින් බලන්න හේතු වෙනවා. ඒ නිසා යම් තැනක නික්කම්ම විතක්කයක් පහළ වෙනවා නම් ඒතර ඥාතිත්වයක් පහළ වෙනවා. ඒක නිසා යම් කිසි වෙලාවක අපි කරන ලද හොඳ කුසල කර්මයක ආනිසංස වාරේ මුසු වෙනකොට අපිට පේන්නේ අපි නෑ පිරිසක් ඉන්න එක ඉන්නවා වගේ. නෑ පිරිස කියලා කියන්නේ අපි බොහොම සමගී. අපි හැපිය කෙනාම අනිත් එක්කනාගේ අදහස් වලට ගරු කරනවා. අපි ඒ වගේම විවාද කරන්න යන්නේ අපි ඒ වගේම කිරි වතුරයිෂේ එකට මුසු වෙලා ගත කරනවා. ඒක නිකා දකින්න ආසයි. ඒක නිකා පිය ඇහෙන් බලාගෙන ජීවත් වෙන. යම් වෙලාවකදී නරක කටයුත්තක් කරනවනම් යම් වෙලාවක නරක කටයුත්තක විපාක වාරය එනවනම් බණ්ඩන ජාතානම් කලා ජාතානම් විවාදාපන්නානම් කියන විදිහට බිඳීම් කලහ විවාද එකිනෙකාට කෙනහිලිබස් ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ගත කරන ජීවිතය අපිට වැඩි වෙලා තියෙන වගේ කෙනහිලිබස් නම් එක්කෝ වර්තමානව එහෙම නැත්නම් අතීත වශයෙන් අපි කාමච්ඡන්දේ පස්සේ ගිහිලා තියෙනවා. කාම විතක්ක 90 ගිහිලා තියෙනවා. අපි නෙක්ඛම විතක්ක 90 ගිහිලා තියෙනවා අඩුයි. ඉතින් ඒ කාම විතක්ක එක යනකොට හරි පුදුම විදිහට කාම විතක්කයම ව්‍යාපාද විතක්කයකට වෙස් පෙරලෙනවා. මේ වෙස් පෙරලීම කොච්චර සූක්ෂමව ෂටව වංචනිකව සිදුවෙනවද කියනවනම් එක මිනිහෙක් ඇත්තේ ඇතුලේ දෙබිඩි චරිතෙ ඉන්න පටන් ගන්නවා. පිස්සු. එක වෙලාවකට බොහොම සුවදවල සමගියෙන් කතා කරන අනික ගණ එක පාට වරමක් අතර ගත්ත යකෙක් වගේ, භූතෙක් වගේ, පෙරේතෙක් වගේ, ආවේශ වෙච්ච කෙනෙක් වගේ එකපාරට කියපෙනවා. මුදි මේව මානසික අසහන. නමුත් ඒ පෙරලිය සිදු වෙනවා. එයාට තේරෙන්නේ නැහැ බුදුහාමුදුරන්ට තේරෙනවා. කොහොමද මේ කාමච්ඡන්දය ව්‍යාපාදයකට හැරෙන්නේ? කොහොමද මේ කාමච්ඡන්දය විහිංසාවකට හැරෙන්නේ කියලා. ඒ වාගෙම තමයි කාට හරි තමන්ගේ මේ කාම වස්තුන්ගෙන් වෙන්ව වාසය කිරීම, නික්මීම කරනකොට කොහොමද ඒක මෛත්‍රියක් වෙන්නේ කියලා. කාමේ මේ ව්‍යාපාදේ අනිත් පැත්ත අපි කියනවා අවෛරය මෛත්‍රියක් වෙන්නේ කියලා. අපිට හිතෙන්නේ මෛත්‍රිය නම් gedara කට්ටියත් එක්ක නෑදෑයත් එක්ක වස්තු භෝගත් එක්ක රත්තරන් මිනිමුතු ඇලි ගලි වාසය කරන සිප වෙනද ගනිමින් ආලින්කන කරමින් ඉන්න ඕනේ කියලා. මොකද ඒකෙන් වෙන්වීමෙන් අව්‍යාපාදයක් අවිහිංසාවක් සිදු වෙනවා කියන එක එසේ මෙසේ කෙනෙකුට ධර්ම પરම්පරාවක් විදිහට හේතුඵල ධර්ම වශයෙන් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ਸਰවචනාන්තයට සිද්ධ වුණේ මෙන්න මේ අන්ත දෙක අතර තියෙන හේතුඵල ධර්ම ටික ධර්ම පෙරහැර කොහොමද සිද්ධ වෙන්නේ කියලා චරිතයමුත් පෙන්වන්න සිද්ධ වුණා. බණෙමුත් පෙන්වන්න සිද්ධ වුණා. උන්වහන්සේගේ ධර්මය අනුව ජීවත් වෙන සංඝයාටත් මතක් කරලා දුන්නා මෙන්න මේ බව දැනගෙන කටයුතු කළොත් තමගේ මහානකම භ්‍රමචර්ය පැවිද්ද සක්මන් භාවනාව පරියංක භාවනාව තමගේ විනය හරි ලස්සනට හැඩ ගැහිලා ඉන්නේ. නමුත් මේ මොනවත් නැතුව ආයෙම මේව ගැන නොසලකා අපි කොච්චර අනෙක් පැති කරුණ එකතු කරන්න ගියත් ඉවර වෙන්නේ රණ්ඩු සරුවලේ තමයි. රණ්ඩු සරුවලේට හේතුව පෙන් කරච්චලේ තමයි. පෙන් කරච්චලක් ගියොත් රණ්ඩු සරුවලේ තමයි. ඉතින් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන්න මේ දැන් අපිට ඇත්තටම මේ වචන ඇහිලා ඇහිලා අපි දන්නවා පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කියලා. නමුත් මේ බුදුහාමුදුරන්ගේ වචන කනට ඇහිීමේ අපිට ලැබිලා තියෙන ආනිසංශයක්. නැත්තම් කවදාකවත් මේ ප්‍රේමය සෝකයට හේතු වෙයි කියලා අපි හිතන්නේ නැහැ. තණ්හාව සෝකයට හේතු වෙයි කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ බුද්ධ දේශනාවේ සඳහන් ඒ කාරණා ගත්තොත් කලහ විවාද ඇති වෙනවනම් විග්ඝහ භණ්ඩන ඇති වෙනවනම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක යම් තැනක සමගිය සමාදානය අවිවද භාවය කිරිවතුරසේ එකටගත කරන ගතිය අන්නේ අන්නේ වශයෙන් පියහෙන් බත කරන ගතිය ඇති වුණා නම් නෙක්ඛම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විහිංසා අවිහිංසා විතක්ක ඉතින් මේක ඇතුලෙන් Taman තුල වැඩියෙන් පහළ වෙන්නේ කොයි විතක්ක જાතියද කියලා සම්බන්ධ කරගන්න සමහරෙකුට මේ ධර්ම પરම්පරාව පිළිබඳ අවබෝධය අවශ්‍යයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතන්නේම මේ ආශාව නිසා තමයි අපිට අපි ප්‍රිය කරන අයත් එක්ක ඉන්නකොට තමයි අපිට මේ මෛත්‍රිය එහෙම නැත්නම් මේ පියයෙන් බලාගෙන ඉන්න පුළුවන් ගතිය සමගිය සමාදානෙ එන්නේ කියලා. අර සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත වෙන්නේ. ඒ වෙනුවට කාමවස්තුන්ගේ වෙන්වීමෙන් තමයි ඒකේ බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඉතින් ඒක පිළිබඳව මේ ගොඩක් තැන්වල ਸਰවචනාංශ මේ ප්‍රිය භාවය කලහ විවාද වලට තුරු දෙන හැටි. මේ ප්‍රිය භාවය හරහා ශෝකේ හට ගන්න හැටි. තණ්හාව හරහා ශෝකේ හට ගන්න හැටි පිළිබඳව විස්තර කර දීමේ අශීර්වාස්ථා කීපයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔය මේ සූත නිපාතයේ වෙනමම සූත්‍රයක් තියෙනවා කලහ විවාද සූත්‍රය කියලා. ඒකදී ඒ සූත්‍රයේ තියෙන බරපතලකම එහෙම නැත්නම් ඒකේ තියෙන ගැඹීරත්වය පෙන්වන්න ඒ අටුවාචාර්යන් වහන්සේලා පෙන්නනවා ඒ කලහ විවාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වගේම තව බුදු කෙනෙක්ම වාගෙන ඒ බුදුරජාණන් වහන්සේ හරහා ප්‍රශ්න අස්සවල අපේ ගෞතම සර්වචනාංශය උත්තර මොකද මේ ප්‍රශ්නයක් මේ ලෝකේ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ අහන්න. මොකද අපි හිතන්නේ මේ ප්‍රේමය, වන්දනය සමගියට සමාදානට හේතු වෙනවායි කියලා. නමුත් තව බුදු කෙනෙක් මවලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න අහනවා කුතෝ පහූතා කලහ විවාදා අර බුදුහාඳුර අපේ බුදුහාඳුරගෙන් අහනවා නිර්මිත පුත්‍රජානන් වහන්සේ ගෞතම සර්වච්ඡන්සෙන් අහනවා කුතෝ පහූතා කලහ විවාදා මේ කලහ විවාද කොතනද වැඩෙන්නේ කොතනද සාරුවට හැදෙන්නේ පරිදේව ශෝකා සාමච්චරාච මේ අඬාවෝ ගන්න ගතිය වැළපිලි කියන ගතිය ශෝක කරන ගතිය සහ මේ ඊර්ෂ්‍යාව මසුරුකම් ඒ වගේම මානාති මානා සහපේසුනාච මේ පිසුණු බස් කීම් කේලම් බස් ඒ වගේම අතිමාන මාන්නකාරකම් කොහෙද මේ පහළ වෙන්නේ කියලා. ඉතින් අපිට හිතෙන්නේ ඇත්තටම කලා විවාද පහළ වෙන්නේ අල්ලපගෙද මිනිසයා පොලිසියට ගිය නිසායි කියලා. එහෙම නැත්නම් මේ වැස්ස වැහපු නිසායි කියලා. එහෙනම් වාහනයක් ඇවිල්ලා මේ කෙනෙක් යට කරගෙන ගිය නිසා කියලා. ඒ නිසා අපිට හැම වෙලාවෙම හිතෙන්නේ කලහ විවාද වෙන කෙනෙක් වෙන ආජ ඒජන්තවරයෙක් සහ වෙන හේතුවක් නිසා තමයි කලහ විවාද හම්බෙන්නේ මම නම් සාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා හිතානින් මම බොහොම සාන්තයි නමුත් ලෝකේ ඇවිල්ලා මගේ ඇඟේ හැප්පෙන්න නිසායි කලහ විවාද පහළ වෙන්නේ කියලා. ඉතින් ඒක මේ අපේ හිතාන ඉන්න මේ මිත්‍යා දෘෂ්ටි කඩාගෙන කලහ විවාද කොහෙන්ද හටගන්නේ කියන එක ඒ අහන කෙනාටම තේරුම් කරලා දෙන්න කෙලෙස් සහිත කෙනෙකුට උත්තරයක් වෙන්නේ නැහැ. කෙලෙස් කියන්නේ කෙනෙකුට ගොතෝ තමයි යකෝ කලාව විවාද ඇති කරගන්නේ කියලා කදාවත් පිළිගන්න කැමති. යකන්නේ නෑ නෑ මම බොහොම සාන්ත කෙනා මම බොහොම මේ නිවිච්ච කෙනා කලාව විවාද එන්නේ බාහිරින් කියලා. නමුත් මෙතන වෙන සර්වචත්තනාංශ නමක් ප්‍රශ්න අහන්නේ. ඒ නිසා සර්වචත්තනාංශ කියනවා පියාපහූතා කලාව විවාදා. උඹට උඹ යම් කිසි දෙයකට මේ ලෝකේ ප්‍රිය කරා නම් එතන තමයි මුල. පියා බහූතා කලා විවාදා පරිදේව ශෝකා සාමච්චරාච. උඹ යම් කිසි දෙයකට ප්‍රිය කරා නම් ඒ දේ නිසා කලා විවාදත් වෙනවා. ඉෂාත බඳගෙන අඬන්න වෙනවා. ශෝක කරන්න වෙනවා. උඹ ඒ දේ අනුන්ට සාධාරණ වෙනවට කැමති නැහැ. උඹ ඒ නිසා ඒකට මසුරුකම් කරනවා. <clears throat> මච්චරිය යුත්තා කලා විවාදා. මේ විදිහට මේ වස්තුව මමයි හම්බ කරේ. මේක අනුන් එක සාධාරණ වෙන්න දෙන්න බෑ. දෙනවනම් ඒකේ යට තට්ටුව දෙන්න උඩ තට්ටුව මටයි අයිති කියලා මච්චරිය පහළ වෙන්නෙම මේ පිය පිය භාවේ නිසා ඒ නිසා විවාද જાතේ සුචපේසු නාති මේ විවාදයට වැටිච්ච ගමන් හිතියා අනුන්ගේ ಗುಣ හරණ එහෙම නැත්නම් පිසුණු බස් කියන தත්තට වැටෙනවා ඒ නිසා මේ සියලු ලෝකයේ තියෙන කලා විවාද භණ්ඩන <coughs> විවාද එහෙම නැත්නම් එකිනෙකා මුවසැතින් කොනහන ගති මේ ප්‍රිය ප්‍රිය භාවයේ කියන චෛතසිකයෙන් තමයි හටගන්නේ. මේ චෛතසික නැති එක්කෙනෙක්වත් ලෝකේ නැහැ. හැම කෙනාටම මේ අපිට උනන්දුව ඉගෙන ගන්න තියෙන උනන්දුව, අභිවෘද්ධිය පිළිබඳ තියෙන උනන්දුව, නව නිර්මාණ කරන තියෙන උනන්දුව සියල්ල පහළ වෙන්නේ ප්‍රිය භාවයේ මතයි. පටන් අරගත්තට එතනින් අමාර වෙන්නේ කලහ විවාද වලින්. ඉවර වෙනකොට තෝතෝ වරපල කියාගෙන රණ්ඩු සරුවල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා මේ විදිහට බොහොම ලස්සන බොහොම ප්‍රිය කරන බොහොම ආශා කරන තණ්හාවෙන් ප්‍රියභාවයෙන් පටන් අරගෙන අන්තිමට තද බල ද්වේෂයකට පහළ වෙන හැටි. මේක සාමාන්‍යයෙන් තෘෂ්ණාව ගැන කතා කරනකොට අපි ලෝකේ දුකට මුල තෘෂ්ණාව කියන එක කොයි බෞද්ධයක් වගේ දන්නවා ඒ තෘෂ්ණාව මොකද්ද කිව්වහම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තම තමන්ගේ ඉඳුරම් පිනවීමට ඇති ආශාව එනතන් මේ මම මගේ ඇහැට රූප පෙන්නලා සතුට වෙන ආශාවට අපි කියනවා කාම ආශාව කියලා. නමුත් මගේ අයට මගේ පවුලයට අපේ අයට මගේ ගමේ අයට මගේ ආගමේ අයට සැපසලසල දෙන ගතිය මගේ ඉඳුරම් පෙනෙමිට පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙන්නේ. ඒකට කියනවා භව තණ්හාව කියලා. Tamangeම කාම තණ්හාවේ ඉතිරි පැතිරි යෑමක් තමයි භව තණ්හාව. ඉතින් අපි ඒ මගේ කියන අයට ආගම වශයෙන්, ಜಾති වශයෙන්, පවුල වශයෙන්, ගම නගරයේ වශයෙන් ඒ අයගේ උමනායි පාකම් ඉෂ්ට කරන්න ගියාම ඒ ප්‍රිය භාවය අත්‍යවශ්‍යයි නාමයට මාට අත්‍යවශ්‍යයි ප්‍රගතිශීලී බව අත්‍යවශ්‍යයි උනන්දු අත්‍යවශ්‍යයි ඉතින් අපි ඔක්කොම දකින්නේ මිනිස්සෙක් තුළ තිබිය යුතු අභිවෘද්ධිය සලකන මිනිස්සෙක් ළඟ තිබිය යුතු වටින ගුණ කිය. නමුත් මේ සෑම දෙයක්ම කලා විවාද වලින් කෙලවර වෙන බව දැනගත්තොත් අපි කොච්චරක් ඒ ගැන පරිසං වෙයිද? ඒ පරිසං වීම සිදු වෙනවා නම් සිදු වෙන්නේ අවුරුදු 50 පැන්නට පස්සේ. ජීවිතේක ඉන්ද්‍රිය පරිපාකයේ සිද්ධ වෙන්නේ මුල් දශක හතර ගියාට පස්සේ. ඉතින් එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඊට පස්සේ දැනගත්තත් එකයි නැතත් එකයි අපි පරාදයි. ඒක නිසා ਸਰවචන්සෙ පෙන්නනවා මුල්ම මන්ද දශකේ ඊගාට ක්‍රීඩා දශකේ ඊගාට වර්ණ දශකේ ඊට පස්සේ ඥාන දශකය ඔය හතරම පෙන්නට පස්සේ තමයි හතරවෙනි තුන පෙන්නට පස්සේ තමයි හතරවෙනි ඥාන දශකයට වැටෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ මන්ද දශකයේ කියන ධනගාන වයස, ක්‍රීඩා දශකයේ කියලා කියන 11 ඉඳලා 20 දක්වා වයස, ඊට පස්සේ 20 සිට 30 දක්වා වර්ණ දශකයේ හැඩවැඩ වෙන වයස. ඒව පහු කරලා මේ ඥාන දශකයට එනකොට එයාට වෙන්න තියෙන කලා විවාද වෙලා. ඉතින් ඒක නිසා ඉන්ද්‍රිය පරිපාකයේ හරහා ස්වභාවයෙන් සිද්ධ වෙනවා නම් ඒක බාටහිර මානසිකත්වයක් පිළිගන්නවා මිනිස්සයා දාර්ශනිකව උපදින්නේ අවුරුදු 40 දී කියලා. 40න් පස්සේ තමයි මිනිසා ලෝකේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න මොනවද Tamanට කැප මොනවද Tamanට සප්පාය සප්පාය ආහාර Tamanට ගැළපෙන ඍතු ගුණය Tamanගේ ශරීරයට ගැළපෙන ව්‍යායාම මොනවද කියලා තේරෙන්නේ ඒ මානසික මට්ටමට යනකොට. නමුත් ඒ අද බලන්න මානසික ජීවිත දිහා බලනකොට ඒ මට්ටමට එනකොට පිරෙහෙන්න තියෙන කෙනායි පිරෙහෙන්න දෙයක් නැතුව පිරීලා. ඉතින් ඒක නිසා අපි මේ පණවිඩේට කලින් දෙන්න ඒ යත්තන්ඩ වයසට ගිය කට්ටියගේ ආදර්ශයක් ඕනේ සමාජයට. වයසට ගියත් දැනගන්න ඕනේ අපි මේ වගේ අපසීතුතා හරහා ගිහිල්ලා මේ පණවිඩේ දැනගෙන මේ හැදෙන ජනතාව අසීමිතව මේ දේවල් වලට ලාභ සත්කාර සම්මාන සිලෝක වලට එළවන ගතිය තිබුණොත් මෙයාක අඟුලිමාලෙක් තමයි වෙන්නේ අන්තිමට. වෙන කොහෙවත් යන්න දරක් නැහැ. අඟුලිමාල කෙනෙක් කරනවා. ඉතින් අඟුලිමාල කිරීමේ ප්‍රධානම වැරද්ද දෙමාපිය අතේ තියෙන. ඒකෙන් 100ට දැහැන කොටසක් යනවා ගුරුවරු අතට. ඒ දෙකොල්ල එකතු වෙලා තමයි ඒ පොඩි එකා අඟුලිමාල කෙනෙක් කරන්නේ. ඉතින් කරලා ඉවර වෙලා ඉතින් පශ්චාත්තාප වෙනවා අයියෝ දරුවට ඉරේ විලංගු වැටෙන්න වුණා, ලැජ්ජා විඳින්න වුණා, නිന്ദා විඳින්න වුණා කියලා පශ්චාත්තාප වෙනවා. නමුත් දන්නේ නැහැ මේ දරු ප්‍රේමය හරහා දරුවට වැඩි සැපදීම සඳහා ප්‍රිය භාවයේ නිසා ඒක මාත්‍රා වැඩි වෙලා ඇඹුල් වෙච්ච හැටි, ඇසිඩ් ඇදිච්ච හැටි, කුණු වෙච්ච හැටි, නරකට යන හැටි. ඒක නිසා අපි දේශයට නිකන් 40 පැන පයින්කම් ඔන්න ඕනයක් කරගෙන හිටපන් කියලා හරියන්නේ නැහැ. එතෙන්ට යනකම් වැඩි හිටියන්ගේ ගුරුවරුන්ගේ යොමුව තියෙන්න ඕනේ මේක ප්‍රමණයට වැඩිය ප්‍රේම කරන්න ගියොත් වැඩියට ප්‍රමණයට වැඩිය ඒ සුඛෝපභෝගී දේවල් දෙන්න ගත්තොත් පමණට වැඩිය ඒවට ආශා කරවන්න ගත්තොත් මේ අහිංසක දරුවෙක් හරහා අඟුලිමාල කෙනෙක් හිට්ලර් කෙනෙක් හැදෙතයි. ඒකයි දරුවට ස්වභාවය පෙන්ලා දෙන්න වැඩි හිටියන්වත් උතුමක් තියෙනවා. ඒ වාගේම අපේ ශාසනයේ අවුරුදු 7 පැවිදි වෙලා අවුරුදු 7 දී මාර්ගඵල ලැබපු උත්තම උත්මාවියත් ඉඳලා තියෙනවා. ඒ නිසා සමහරු ඇත්තෝ මම අඩු වයසිනුත් මේ කාරණා තේරුම් ගන්නවා. අනේ ඒ අය සියලු දෙනාගේම දැනගැනීම පිණිස සර්වචනanse පෙන්ලා දෙනවා කොහොමද මේ ආශාව හරහා එහෙම ප්‍රිය භාවය හරහා මේ නැත්තම් මේ භව තණ්හාව හරහා මේක ඇඟට නොදෙන විභව තණ්හාවක් වඩටපත් වෙලා ද්වේෂයක් වෙන හැටි. මේක උංගා දාර්ශනික පොත්වල අමාරුයි තේරුම් ගන්න මේ තණ්හාව හරහා ද්වේෂයක් එන්නේ කොහොමද කියලා. වැඩි මනාපය හරහා ද්වේෂක් අපි සාමාන්‍යයෙන් ලෝකේ කියනවා වැඩි සෙනෙහ දබරටයි මහා වැස්ස හුලඟටයි කිය. මහා උලන් වැස්සටයි කිය. ඒ නිසා ඕනට වැඩි පෛරුපාසනාවක් කියනනම් අනිවාර්යයෙන්ම දබරයක් තමයි. මේකෙන් අදහස් කරන්නේ වෛරුපාසාන ක්‍රමය එකිනෙකා කෙරෙහි පියහින් බැලිල්ල නරක දෙයක් කියලා. ඔව් මට්ටම පණිනවත් එක්කම ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා සර්වචනාසේ මේ මහා නිදාන සූත්‍රයේදී නැත්නම් මහා නිදාන මේ සියලු කරදරවල මහා නිදානෙ පෙන්වන්නට කියනවා යම් කිසි කෙනෙක් තණ්හා කරනවා නම් නැත්නම් Tamanට තාම මදි. තව ඉස්සරහට අභිවෘද්ධියක් පතනවා. එහෙම නැත්නම් දියුණුවක් පතනවා නම් ඒ මනුස්සයා ගාව පරිේශන ලක්ෂණ තියෙනවා කියනවා. එයා සොයා යාම තියෙනවා. මේ දැන් ඉන්නවට වැඩිය සුවසේ ජීවත් වෙන්න පහසුවෙන් යමක් කමක් හම්බ කරගන්න පරිේශන කරනවා. ඉතින් අද ලෝකේ ආර්ථිකේ සෑහෙන ගණක් වියදම් කරන්නේ නව පරිේශන සඳහා. ඉතින් අපි දන්නවා මේ නව තාක්ෂණය එවන තමයි යටිතල පහසුකම් මේ sannivedana සේරම අපිට ලැබිලා තියෙන නව පරිේශනවල ප්‍රතිඵල වශයෙන්. නමුත් කවුරුවක්වත් දන්නේ මේ පරිේශන කරන්නේ මොකටද? මානව වර්ගයාම එක විනාඩියෙන් විනාශ කරන්න හොඳම ආයුධයක් හොයන්නයි. එහෙම නැත්නම් නියුට්‍රෝන බෝම්බයක් හදාගන්නයි. එහෙම නැත්නම් න්‍යෂ්ටික බෝම්බයක් හදන්නයි. ඒ බරපතල පෙන්ටගන් වල කරන බරපතලම ආයුධ පරිශීලන වල අතුරු බල තමයි ওই සෙල්ෆෝන් එක. ඒ අතුරු බල තමයි මේ වේගෙන් යන වාහන. ඒ අතුරු බල තමයි මේ ගුවන් යාන. මේ තියෙන අජටාවකාර යාන. අපිට වෙන්නේ බුදු අම්මේ මේගොල්ලෝ අපි වෙනුවෙන් ලකෝ පරිශන කරලා අපිට සෙල්ෆෝන් එක කත්තටම ගෙනත් දෙනවා. වාහන හොඳ ඒව හදලා පෙන්නනවා. ආහස යන්ත්‍ර හදලා පෙන්නනවා. නමුත් ඔක්කොම අර මානවය එකසර විනාශකරනද හදන ආයුධවල අතුරු බල. ඒ නිසා සියලු පරිශ්‍රණයන්නේ මාර්ගපාක්ෂිකව. ඒ සියලු පරිශ්‍රණයන්නේ කෙලෙස් බරිතව. ඒ කරන මිනිස්සු දන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට කට වහන්න ඇති වෙන්න ගෙවනවා. ඒ පරිශ්‍රණ වලට ගෙවනවා මට්ටම් නැතුව. ඒ නිසා ඒගොල්ලෝ යස් කියාගෙන ඒ කියන පරිශ්‍රණ කරලා පෙන්නනවා. ඉතින් අන්තිමට බලනකොට අපි විහිං කරන්නේ මේ පෘථිවිතලේ රත් වුණාට කමන්නේ නැහැ. පූරකන කාපියක්. පරිසරයේ කෙලසුණාට කමන්නේ සුඛෝපභෝගී වේය. පරිභෝගකත්වයට ඵලයක්. තොපේ ජීවිත පිළිකා හැදුණාට කමන්නේ බෙන් කෙලපියක්. ඕක තමයි අපි පොඩි උන්ට අද උගන්වන්නේ. අපේ ජීවිතයේදී මේ අපි ගත කරන මේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච අපිට හොඳට තේරෙන පටන් ගත්තා අපි අත්තල මුත්තලා හිටපු හැටි පරිසරයත් එක්ක ස්වභාවයෙන්. දැන් අපේ දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? දරුවන්නේ දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? අපි මොන් අහස් කූරු වගේ පතපැතර ගිනිදලා ඇරලා තියෙන්නේ. ඉතින් චෝස් කාගෙන යනවා. යන්නේ කොහෙද බටහිර දිහා බලාගෙන. යන්නේ කොහෙද මේ බයලජ්ජා දෙක දැනනවත් පාවා දීපු විද්‍යාවට බිලි පුද බලි බිලි දෙක වෙලා තිනවා අපේ දරුවෝ. හොඳම ලංකාවේ ඉන්න හොඳම දක්ෂයෝ ටික කෙලින්ම විද්‍යාවට යන්නේ. සාමාන්‍ය දේවල් වලට යන්නේ මේ ඉගෙන ගන්න බැරි මේ හතර කේන්දරේ පාළු වෙච්ච උන් තමයි. පුළුවන් හරි ඔක්කොම ගිහිල්ලා ඒගොල්ලෝ උඩින් යන්නේ බටහිරට. ගිහිල්ලා උඩින් ඇවිල්ලා විනාශ කරනවා හිතා ගන්න බැරි තාලෙට. ඉතින් අපි හිතනවා විනාශ කෙරුවත් තියෙන රටබඩුනේ. දරුවා පිටරටේ ඩිග්‍රියක් අරන් තියෙන්නේ. ලංකාවේ කන් නෙවෙයිනේ. ඒ නිසා ලංකාවට උඩින් යන්න කතා කරනවා. ඒ නිසා පරිේශන කියන වචනයට කොච්චර සුන්දර වචනයක් වෙලා තියෙනවද කියනවනම් හැම පරිේශන ආයතනයකටම රජයේ ආදායමෙන් කොච්චර දෝ ගාණක් අවුරුද්ද මුලම වෙන් කරනවා. නමුත් බුදු දහමේ පෙන්න සියලු පරිේශනට හේතුව තෘෂ්ණාව. තණ්හා නිතා පරිේශන පටන් ගන්නවා. පරිේශන කියලා කියන්නේ ඒ දැනට හොඳයි කියලා හිතන දැනට සරුයි කියලා හිතන දැනට ඕජාව තියෙන පැත්තට නැවත නැවත මුල් දුවනවා. ඒෂණාව නැවත නැවත කරනවා. මොකද්ද ඒෂණාව? කාමේෂණාව. කාමේ වැඩියෙන් ලබන්න, වැඩියෙන් රූප බලන්න, වැඩියෙන් ශබ්ද අහන්න, වැඩියෙන් ගන්ධ රස බලන්න ඒෂණාව තින ඒෂණා කියන්නේ සොයා යාම. ඒ සොයා යාම නැවත නැවත යොදන්නේ වැඩියෙන් කාමයේ ලැබෙන පැත්තට. ඒක මම හිතන්නේ කවුරක්වත් විරුද්ධ වෙයි කියලා. අපිට වෙන උපමානයක් නැහැ ලෝකේ. අපිට ඕන කරලා තියෙන්නේ ඇහැට ඕන තරම් 3D colored ටෙලිවිෂන් එක හම්බ වෙනවනම් නව තාක්ෂණේ. ස්ටීරියෝ ටයිප් ඔක්කොම සවුන්ඩ්ස් හම්බ වෙනවනම් අන්න සද්දේ. හොඳම තාක්ෂණේ. නාසයට ඕනේ ඕනේ ගඳ සුවඳ ඕනේ ඕනේ කුප්පියක් කරපු ගමනින් ගන්න පුළුවන් නම් හොඳම තාක්ෂණේ. අපිට ඉතාලි කෑම ඕනද චීන කෑම ඕනද ඉන්දියන් කෑම ඕනද ලංකාවේ කෑම ඕනද මුස්ලිම් කෑම හන්දියකට ගියාම ඕන තරම් කෑම හම්බ වෙනවනේ හොඳ දියුණු හෝටලයක් හොඳ දියුණු නගරයක් ඒ වගේම අපි ඉඳ ගන්නකොට බඩට ලුණු කැඳුරක් පස්සට විල්ලුද තියෙනවනම් ආසුකොබ භෝගී. බඩට ලුණු කැඳි උනට ගන්න ඉඳ ගන්න ආසනේ පිල්ලුද වෙන්න ඕනේ. ඉතින් මේවා තමයි අද හම්බෙලා තියෙන්නේ. මේ මොකක්වත් තියනවාද මේ එකක හරි මේ භාවනා මධ්‍යස්ථානයකට යන්න එහෙම නැත්නම් නිහතමානී වෙන්න එහෙම නැත්නම් ලද දෙයින් සතුටු වෙන්න එහෙම නැත්නම් පරිසර හිතකාමී ගතියක් කැළම නැහැ නිසා අද මේ කරන පරිශ්‍රණ දිහා බලන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ පරිශ්‍රණ දිහා අන්ධ භක්තිකව අවුරුදු 200ක් මානවයා ගිහිල්ලා තියෙනවා දැන්. මේ විද්‍යාව කියන සූදු හරහා. දැන් ඒකේ ප්‍රතිඵල එන්න පටන් අරන් තියෙනවා. තාම අපි විද්‍යාව පිටිපස්සේ යනවා. බටහිර ලෝකේ දැනටමත් ඒකේ තියෙන නරක ප්‍රතිඵල දැකලා තියෙනවා. නමුත් අපේ පන්ති කාමරවල තාම පරණ පච්ච ටිකමයි ගන්නන්නේ. තාම මේ පරණ පච ටිකම උගන්වනවා සේරම බොරුයි කියලා ඔප්පු කරලා ඉවරයි බටහිර දැන්. නමුත් අපි තාම PhD දෙනවා, තාම උසස් පෙළ පාස් කරනවා, තාම ප්‍රශ්න ලියනවා, තාම උත්තර දෙනවා. ඒ පච ටික ලියන්න පුළුවන්. ඒ පච කාපු මිනිහෙක් මමයි. ඒ කියන්නේ 60 ගණන් වල 70 ගණන් වල දැන් බලනකොට දැන් උන්ටත් ඒ ටිකමයි උගන්වන්නේ. මේ පරිේශන ප්‍රතිපල. ඉතින් බුදුහාම කියනවා තණ්හාව නිසා පරිේශන පටන් ගන්නවා. පරිේශන නිසා පුදුමාකාර ලාභ හම්බ වෙනවා. අපිට හිතෙන්නේ මේ අතේ සල්ලි වියදම් කරලා පරිේශන කරනවා කියලා. ඒ පරිේශන කරන විතර මිනිසුන්ට විතර ලාභ සත්කාර padi කොහොක්වත් නැහැ. ඒ නිසා කොහෙන් හරි ප්‍රොජෙක්ට් හදාහදා ගවර්න්මන්ට් එකට දෙනවා, අරහෙට දෙනවා, මෙහෙට දෙනවා කියන මෙන්න මේ පරිේශන අත්‍යවශ්‍යයි. අපිට මේකට මේ වාහනයක් අවශ්‍යයි, යාකන්ෂණකෝ කාමරයක් අවශ්‍යයි, සෙක්‍රටරිය තුන් හතර දෙනෙක් ඕනේ, මේ මේ උපකරණ ඕනේ. ඉතින් උස්සල්ලා මේ කූඩුව හදාගෙන, තටු හදාන කූඩුව කැදල්ල හදාගෙන තමයි පරිශෙන්ට බහින්නේ. ඔක්කොම පරිශන ක්‍රියාවලියේ පිළිගත් සාධක. ඒ ලාභ සත්කාර අම්පූර්ණ හදාන ඒගොල්ලෝ හුලං වදින්න නැති කාමරයකට වෙලා එයා කන්ඩිෂන් කරගෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා අමුතු ලෝකයක ඉඳගෙන තමයි පරිශන කරන්නේ. අත් දෙකටම දිග ලෝගුවක් දා ගන්නවා. අත් දෙකට මේස් දා ගන්නවා, ගොගල්ස් දා ගන්නවා, මේස් දා ගන්නවා. අඟහරු ලෝකෙන් ආපු කට්ටිය වගේ ඉඳගෙන පොන්න පරිශන කරපුවාම අපිටත් හරි ආසාවක් තියෙනවා අපේ පුතත් පරිශකෙක් වෙනවා දකින්න. අපේ පුතත් ලැබ් එකේ ඉඳගෙන ෆොටෝ එකක් ගන්න. අර හතරස් තොප්පිය දාලා අයියෝ අද ඉන්න දෙමව්පියොත් ඒ තරමටම අමනයි ඒ කොච්චර අමන වුණත් මමත් කාව කෙනෙක් නිසායි මට මෙච්චර ගැම්ම තියෙන්නේ. මේ මේ කාලා තියෙන නිසා. ඒ දවස්වල අපි කියන්නේ <clears throat> විද්‍යාව ඉගෙන ගත්තේ සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා නෙවෙයි සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුයි කියලා. සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුයි මොකද ඒ තරම බුද්ධඝම පහත් කළා සරගන්න. අපිට තමයි කැපෙන්නේ වචනේ. ඒ තරමට මේක පස්සේ ගියා. කනගාටුයි දැන් අවුරුදු 40කට 50කට පස්සේ ඒ මෝඩකම ඒ තාලෙටම අධ්‍යාපනච්චෝ කරනවා. ඒ මෝඩකම ඒ තාලෙටම අපේ දෙමාපියෝ කරනවා. මේ පරිශ්‍රණ වලට යොදවලා ඒකෙන් විශාල දැනටමත් පෝසත් චිච්ච මිනිසුන් තව ලාභ ලබා දීම සඳහා අපේ දරුවෝ බිල්ලට දෙනවා, අපේ ඉඩම් විකුණනවා, අපි අත ගන්ධරව තැරලා රට යනවා. ඒකෙන් හම්බෙන ලාභ මේ දුප්පත් ජනතාව තුන්වෙනි ලෝකේ රටවල් සූරා කෑම තමයි අධ්‍යාපන කඩවලින් තමයි ඔය ඔක්කොම හම්බ කරන්නේ. ලාභේ මේ ලාභේ ලේසි වෙන්නේ ලේසි වෙන්නේ තමයි ලාභ ලැබෙන්නේ පරිේශන කිරුවොත් විතරයි. ඒ සියලු පරිේශන මානව විනාශ කරන්න කරන පරිේශන. 90%ක්ම විද්‍යාඥයෝද විද්‍යාඥයන්ගේ මොළයේදීලා තියෙන්නේ භයානක ආයුධයක් වහාම හොයාගන්න සියලු විනාශ කරන්න. ඒ නිසා ඒ ලාභ ලැබෙන තැන් දිහා වැළුවොත් ඒ වගේ කිසිම බයක් ලැජ්ජාවක් කිසිම පන්සිල් ගතියක් කිසිම ශික්ෂාවක් මොකක්වත් නැහැ. හැබැයි ඉහෙලින්ම සලකන සමාජයක් සමාජ මොකද්ද කියන්නේ? අගයන් ආඩම්බරයන් දීලා තියෙනවා. ඒ නිසා මේ පරිේශන කරනකොට ලාභ ලැබෙනවා. ඒ ලාභ ලැබෙනවත් එක්කම ඒගොල්ලන්ට ලෝකයේ විනිශ්චය ශක්තිය ලැබෙනවා. ඉදිරි අනාගතේ මෙහෙම මෙහෙමයි වෙන්න ඕනේ මේ පරිශ්‍රණය මෙහෙම වෙලා තියෙනවා මේ පරිශ්‍රණය මෙහෙම වෙලා තියෙනවා කියලා පුදුමාකාර පරිශ්‍රණ වාර්තා එලි දක්වනවා හැබැයි මේ මෝගේ වහයලා පරිේශන වාර්තාවේ එලිදක් ගන්න ඕනේ හිතලා ඉවරලා පරිේශන කරන්න. මෙන්න මේකයි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ කියලා කල්ැතුව තීන්දුව කරලා පරිේශණය කරන්න. එහෙම නැත්නම් සල්ලි හම්බෙන්නේ නැහැ. ඔප්පු කරලා පෙන්වන්නේ මේකයි කියලා දැනගත්තට පස්සේ ඕන තරම් ඒකට ආධාර ලැබෙනවා. මොකද ඒකෙන් විශාල මෝඩ ජනතාවක් මේ රිසර්ච් කරලා ගත්තේ වයි කියලා gediya පිටින් කනවා. ඒ නිසා ඒගොල්ලෝ විනිශ්චයක් ඇති කරලා බැංකු ඒගොල්ලෝ අතේ තියෙන්නේ ජනමාධ්‍ය ඒගොල්ලෝ අතේ තියෙන්නේ බෙහෙත් හදන කම්පැනි ඒගොල්ල අතේ තියෙන්නේ විනිශ්චය නීති ඒගොල්ල අතේ තියෙන්නේ සංගීතය ඒගොල්ල අතේ තියෙන්නේ ඊට පස්සේ ඒගොල්ල ඒ සියල්ලම උඹලා බොහොම සමාජශීලී වෙන්න ඕන නම් අලුත්ම පවතින ආරයට යන්න ඕන නම් ඔන්න අපි කියන එක කරපන්න. අපි තමයි උඹලාට මේ ට්‍රෙන්ඩ් එක හදලා තියෙන්නේ කියලා ඒ බටහිර ලෝකෙන් අපිට එනවා කැට පිටින් ඊගාවට එන්න ඕනේ අලුත් මෝස්තරේ මේකයි. මෙහෙමයි කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ විනිශ්චය කරලා දෙනවා. ඉතින් අපි දෝත් මුදුන් දීලා පිටරටනේ බාර ගන්න. මේ විනිශ්චය වුණාට පස්සේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ඒගොල්ලෝ බටහිර ලෝකයේ එකම න්‍යාය පත්‍රයක් ඉස්සරහින් තියන්නේ ඡන්දරාගය. මේ ලෝකේ සූරා කැමට සදාචාරේ කෝක වුණත් කමක් නැහැ. ආගමක් ධර්ම මොකක්වත් නැහැ. මේ සූර කෑමේ සීමාව කොච්චරද කියනවනම් ඒ මිනිස්සුන්වත් පරිශන කරන ඒ මහජාතීන්ටවත් මේ ලෝකේ රත් වෙන එක ඕන වුණත් වළක්වන්න බෑ දැන්. පරිසරයේ දූෂණය කෙලසෙන එක ඕන වුණත් නැත කරන්න බෑ. ඒගොල්ලෝ දන්නවා මොකද හේතුව ඒව නැතර කරන්න කිව්වොත් ඒගොල්ලන්ගේ අර පරිේශන බොරු වෙනවා, ලාභ පිනිශ්චය බොරු වෙනවා. ඒගොල්ලන්ගේ මතු මසුරුකම් වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ දැන දැනත් මේක විනාශ වෙද්දි හරියට ඉස්සර අපේ පැත්තේ තියෙන කතාවක් තමයි සූදු කෙලින්න ගියාම මේ මිනිස්සයා අතීවතේ තියෙන රත්තරන් මුද්ද ඔර්ලෝසු ඔක්කොම තියලා සූදු කෙල්ල අන්තිම සාරමට සූදු කෙල්ල අද්දකින් වහගෙන ගෙදර යනවා. මොන කරන්නේ? ඒ කෙලෙවිල්ලක් කෙලින්නේ දැන් ඇමරිකාවේ. එහෙම කෙලිල්ලක් කෙලින්නේ හොඳටම ගිහිල්ලා ඒ උනත් කරන්න දෙයක් ඒ ක්‍රමයටම තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේ චන්ද රාගයේ දිහා බලනකොට ඉහළම පැලැන්තියලා පහත පැලැන්තිය දක්වා කිසිම විලියජාවක් නැහැ. 2012න් පස්සේ මේ සියලු තොරතුරු එළි වෙන්න පටන් ගත්තා. 2012 අපිට කිව්වේ ලෝක විනාශයක් වෙනවා. ලෝක විනාශයක් නෙවෙයි උනේ. ඒගොල්ල ගාව තිබුණ මේ වසංගන තිබුණ තොරතුරු ඔක්කොම එන්න පටන් ගත්තා. කරන්නේ මේකයි කියලා. ඒ නිසා එක්ක සුද්ධ වශයෙන්ම චන්ද රාගය විතරමයි. කිසිම දවසකට ඒ වගේ රජයකට බයලජ්ජාවක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. ඉන්දිය සංවරයක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. සීලයක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. ඒක මොන සමාධියද? මොන ප්‍රඥාවක්ද? මොකද ජාතික වශයෙන් කරන්නේ අර තණ්හාව බෝ කරන එක තමයි. ඒ චන්ද රාගය එකම අඳුරේ මුළු රට පුරාවටම තියෙන එකම අඳුරේ පුළුවන් තරම් සැප විඳපන්න. කාපල බිපල ජොලි කරපල්ලා කියන එක තමයි ප්‍රසිද්ධ දේ නිසා પરම්පරා තුනක් විතර දැන් එවැනි රටවල් වල දරුවෝ ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා ඒ දරුවන්ගේ සීයලා බයලජ්ජාව දැකලා නැහැ. දන්නේ නැහැ. ඒ නිසා මේ වගේ කෙනෙක් මේ රටකට ගෙනත් දාලා මේ වගේ පිරිසක් ගාවේ හිටියොත් හුස්ම ගන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන් තේරෙන්නේ ඇයි මේ සුදු අඳින්න ඕන කියලා. ඒගොල්ලන් තේරෙන්නේ නැහැ මේ බාපණයක් දාන්නේ මොකටද කියලා. ඒගොල්ලන් තේරෙන්නේ නැහැ මේ ඥාන පරි වෙන් වෙලා ඉඳගන්නේ මොකටද කියලා. ඒගොල්ලෝ මේක දිහා බලලා කියනවා මේ මොකටද මේ ඕගොල්ලෝ මේ අනවශ්‍ය විදියට මේ කටුකොහලක් ගත කරන්නේ. මම පැත්තක දාලා අපි වගේ ඉන්නකෝ සතුටින් තියෙන දෙයක් කාලා ජොලි කරලා ඉන්නකෝ. මොකද්ද මේ කරන්නේ කියලා මොන විදියෙන්වත් sannivedanaya කරන්න බැරි විශාල වෙනසක් ඇති කරගෙන තියෙනවා. මම මේ සංසන්දනය කරන හදන්නේ බටහිර සහ ආසියාකරය අතර වෙනස මේ වගේ තමයි මේ තණ්හාව කියන එක ඉස්සර කරගත්තට පස්සේ කපුදුම වේගකින් වැඩෙනවා. එකම පවුලක අර ගිරවකටව දෙන්න දෙන්නේ එක එක හොරමුලකටත් අනිත් එක අරණ්‍ය සීනාසයටත් උලංගෙන් ගහගෙන ගියාට පස්සේ හොරමුලට ගිය එකයි ඉගෙන ගත්ත දෙයි අරණ්‍ය සීසාට ගිය එකයි ඉගෙන ගත්ත දෙයි අතර වෙනස තියෙන්නේ ගිරා වර්ෂ ගිරා වර්ෂයක. එහෙම නැත්නම් ගිරා ආවුසයක. දැන් එහෙම නෙමෙයි. බටහිර අවුරුදු 200ක් කියලා කියන්නේ પરම්පරා ගානක් ගිහිල්ලා ඒ වෙනකොට ඇති වෙලා තියෙන සෝදපාලුව මෙතෙකයි කියලා කියන්න බෑ. ඒක අපිට හොඳ ආදර්ශයක් එහෙම නැත්නම් හොඳ නිදර්ශනයක් මේ විදිහට චන්ද්‍රාගයේ ඒගොල්ලෝ වඩනකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ සොයා ගන්න සෑම දෙයකටම මේක මගේ මේක මම කාටවත් මේක කොප කරන්න බෑ මේ ඩිසයින් එක මගේ කියලා හැම දෙයකටම අයිතිය පවරගෙන ඉවරයි. නිෂ්පාදනය කරන හැම දෙයකටම මේගොල්ලෝ පේටන්ට් ලියාපදිංචි කරනවා කිසි කෙනෙකුට කොපි කරන්න බෑ ඒක අපේ දේ කියාගෙන ඒ විලඳ නාම හදාගෙන විශාල වශයෙන් කියනවා මේ ළඟදී පත්‍රේ දාලා තිබුණලු ලිපියක් සිංහරාජ අඩවියේ ඉන්න සුවිශේෂිත ගෙම්බෙක් පත්‍රයට ලියුමක් කියලා ඌ කියලා තිනවා ඕගොල්ලෝ හිතන්න එපා මම ලංකාවේ වදුනාට දැන් ඕගොල්ලන්ට අයිති කියලා. මම දැන් කෙලින්ම අයිති ඇමරිකාවට. මගේ විස්තර ඔක්කොම දැන් ලියාපදිංචිලා ඉවරයි. ලංකාවේ වදුනාට ලංකාව හුස්ම ගත්තට මම මට කිට්ටු කරන්න බෑ ඕගොල්ලන්. ඒක ඇමරිකන් ජාතිකයෙකුට මම දැන් අයිති වෙලා තියෙන්නේ. මීට පස්සේ මං ගැන තොරතුරු දැනගන්න ඕන නම් අහවලා හම්බ වෙන්න. මාව හම්බෙන්න දෙන්න එපා. ඕගොල්ලෝ නිකන් බොරුවට ලංකාවේ කියලා ගණන් ගන්න දෙන්න එපා. මම දැන් ඇමරිකාවේ ලියාපදිංචිච්ච සුවිශේෂී ගෙම්බෙක්. ලංකාවේ තියෙන හැම දේවලම ගෙනියලා උන් පේටන්ට් රෙකෝඩ් කරගෙන ඒක අපේ කියාගෙන ඒ හරහා අපේ දේශීය දේ සියල්ලම තුච්ච කරලා පහත් කරලා බින්දුවර සලකලා එහෙන් එන ඔක්කොම උස්වස් කරලා පෙන්නගෙන ඉතින් කියනවා මේ අලුත් නවරැල්ලට යන්න ඕන නම් අපේ දේවල් වල කෙන්න. ඕගොල්ලන්ගේ දේවල් එක්ක යන්න කියලා ඒගොල්ලෝ ඒකට බැහැ ගැනීමක් කරනවා. අපේ එහෙම නැත්නම් මේ සූරා කෑමේ ඉහළම මට්ටමේ ඉන්නේ ඒ අජෝසනේ කියලා කියන්නේ Taman දකින්න දේ, Taman අහන දේ, Taman සොයාගත්ත දේ මම කියා ගන්න, මගේ කියා ගන්න, මගේ ආත්මේ කරගන්න. දැන් සරුවචනංශ අපට උගන්ලා තියෙන්නේ මම නෙවෙයි කියපම්, මගේ නෙවෙයි කියපම්, මගේ ආත්මේ නෙවෙයි කියපම්. අජ්ජෝසන කියන්නේ කහාත්පසින් අනිපැත්ත සියල්ල මගේ. අයිතිකාරොත් මම නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ විනිශ්චයත් හාමුදුරන්. එනිසායි අජෝසනේ ආවට පස්සේ ඒකෙන් ඒ තමන් හොයාගත්ත දේවල් තමන්ගේ වස්තු දැඩිශේ බදා ගන්න. වෙන කෙනෙකුට පේන්න තියන්නෙත් නැහැ. වෙන කෙනෙකුට ඇස්සා කටාවක් වදින්න තියන්නෙත් නැහැ. ඒ හොයාගත්ත දේ දැඩිශේ අල්ලලා බදාගෙන ඒ ආරසා කරන්න ගියාට පස්සේ ඒගොල්ලන්ට ඒකට තට්ටු කරන්න එන ඒකට අභියෝග කරන්න හැම කෙනෙක්ම පේන්නේ හතුරෙක් විදිහට ඒ නිසා දැඩි ආරසා සංවිධානය ගන්න පටන් ගන්නවා. කුදුමාකාර ආරසා අපිට මේ ස්වභාවයේ තියෙන තනකොලයක් මේ අපේ ස්වභාවයේ තියෙන වන ඖෂධයක් ගහේ කොලේ තියෙන එකට අපිට කිසිම කාගවත් උඩු ලියන්න ඕනේ නැහැ. අපිට කොත්තමලි ටිකක් ගත්තාම ඕන දෙප්පේ ඉතත් අම්බගෙන අපි ජීවත් වුණා. දැන් එව්ව බෑ. එව්ව ඔක්කොම ගොඩේ වැඩ මෙන්න යනවනම් ක්‍රමයේ කියලා ඒ ඔක්කොම ලියලා අස්සම් කරලා ඒ කට්ටියම ක්වොලිෆයිඩ් වෙච්ච කෙනෙක් හරහා වැඩේ යන්න ඕනේ. නැත්තම් කාටවත් අත තියන්න බෑ කියලා ඒකට ආරක්ෂක සංවිධාන යොදලා තිනවා බැංකු ක්‍රම යටතේ සෞඛ්‍ය ක්‍රම යටතේ පරිපාලන ක්‍රම යටතේ සංගීත ක්‍රම යටතේ ජනමාධ්‍ය ක්‍රම යටතේ නිසා මේ ආරක්ෂක ක්‍රමේ බිඳපු ගමන් ඒ මිනිස්සු ඒ ආරක්ෂාධිකරණ නිදානන් ඒ ආරක්ෂා අධිකරණේ හදාගෙන ඒගොල්ලන්ගේ නීති අරතේදී එයා විනිශ්චය කරනවා මෙයාට දඬුවම් කරන්න ඕනේ මෙයාට මේ ඉරේ දාහන වල දණ්ඩ දාහන සත්ත්ව දාහන කලහ විවාද තුන් තුන් පේසුඤ්ඤං තෝතෝ වරපල කියාගෙන ඉතින් දිගටම ආරස්සාව විතරමයි ප්‍රධාන දේ වෙලා තියෙන manussකම නෙවෙයි ඊට පස්සේ ආරස්සාව තමයි ඉතර වෙන්නේ ඉතින් සා පටන් අරගන්නේ තණ්හාවෙන් වුණාට අන්තිමට ඒ ආයුධය අතරගත්ත මිනිහාගේ තියෙන මිච්ඡා සංකල්ප නිසා එමෙසක තියෙන මිච්ඡා අදහස් නිසා ඒගොල්ල මුළු ලෝකෙම පාලනය කරනවා පාලනය කළා අපිටත් ඇඟිලි දික් කරන්න එනවා. කොහොම කරන්න බෑ අපේ කියන විදිහට එන්න ඕනයි කියලා. ඉතින් අපේ රජයන් වලට ඒවට උත්තර නොදී බෑ. ඇමරිකාට කිවිසුමක් යනකොට ලංකාව රජයට එම්බ්‍රිසාව ඇදලා ඉවරයි. එහෙම එහෙම ආර්ථිකයක් අපිට තියෙන්නේ. ඒ මොකද අපි ඒ තරම් රාජ්‍ය වශයෙන්ම තණ්හාවදී කියන්නේ. රජයට නෑ දේශපාලන පක්ෂයකට කියන්න බෑ මම මේ මේ අපේ ඡන්දේ දිනුවොත් මම 105ක් ජනතාව නිවන් දක්වනවායි කියලා කවදාකවත් කියලා තියනවද ඡන්ද පත්‍රිකාවකේ නෑ එහෙමනේ අපි යටිතල පහසුකම් දෙන්න අපි ජනමාධ්‍ය හදලා දෙන්න අපි අරක දෙන්නම් මේක දෙන්නම් කියලා කාමෙටම තමයි ඡන්ද රාගෙටම තමයි ඉතින් එහෙම කී දහහක් බොරු කියලා තියනද අපේ පුංචි ජීවිතේ ඡන්ද පත්‍රිකාවල ඒ තියෙද්දිත් අපි ඡන්ද දෙනවා කාමච්ඡන්දේ තමයි කුසල ඡන්දෙට නෙවෙයි ඡන්ද දෙන්නේ. මනාප ඡන්දේ, මනාප පොරේ. ඒක දිගේ යන්නේ. ඉතින් ඒක නිසා මුළු ජන කායක් නැත්තම් ලෝක ජනතාවම මේ තණ්හාව දිගේ කියලා දැන් එකිනෙකා කා කොටා වැටෙන විදියට ආවට පස්සේ කලහ විවාද විග්ඝහ මේ කටයුතු වෙනමයි කියනක බුදුරජාණන්සේ දේශනා කර අවුරුදු 2600 කට ඉස්සලා මේ සියලු අරගලවල මූල නිදානි මුල්ම හේතුව තණ්හාව ඉතින් අපි ඒක දන්නේ නැති කට්ටිය වගේ අපි තුදේ ඉඳලා හැන්ද වෙනකන් තණ්හාමයි කරන්නේ ඊට පස්සේ අතපය පිච්චෙනකොට බලනවා ඇයි වදේ මේ මෙච්චර අහිංසක ජීවිත ගත කරන අපටත් මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඉන්නේ අපි ජී නරක කිරුවේ නැහැ අපි තණ්හාවනේ කිරුවේ කියලා. ඉතින් මොයිදින් බෙක් කියනවා භව රෝගය හදනා රූපෙට මත් වීයයි දෝආලේකලේ මේ සම්පූර්ණ රෝගේ හදන මේ රූප ධර්ම වලට ආලේ කරලා කෝතපතා මේ සංසාරේ දුක කෙලවරේ නිර්වාණේ උතම්බියා තම්බියා අපිට මේ සින්දු කියන්නේ අපිට මතක නැහැ අපි තාම දරුවොත් එක්ක ඉස්සරහට යන දන්නේ වැඩි වැඩි රූප හම්බ කරන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප අන්තිමට වහ කාලා නැහින කොටයි කම්බින් සරණං ගච්ඡාමි කියන්නේ. මේ එක්කෙනෙක්වත් දන්නේ නැති දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. මෙතන ඉන්න එක්කෙනෙක්වත් දන්නේ නැති දෙයක් මේ කියන්නේ. මම පෙන්වන්න හදන්නේ බුදුරජාණන්සේ මේ තණ්හාවෙන් අන්තිමට කලා විවාද, දණ්ඩ දාන, සත්ත්ව දාන, තුවන් තුම් පේසුඤ්ඤං කියන විදිහට අරෝ මරන්න ඕනේ මෝ කපන්න ඕනේ මෝ හිරේ දාන්න ඕනේ තෝතෝ කියලා වරපල කියාගෙන පිසුණු බස් කියන්නේ මූලික හේතුව තෘෂ්ණාව. ඒක අපිට බණ අහගෙන වළිනවා එහෙනම් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඇස් දෙකට සංග්ලාස් දාගෙන රූප නොබල ඉන්නද කණ්ඩ පොරොප්ප ගහන සද්ද නාහින්නද නාසයට නාය ඇමරිකන ගඳ සූද නොබල ඉන්නද දිවට රස නොදී රසමසවලුදී දිව කපල දාන්නද එහෙනම් තමයි කායට පහස නොදෙන්නද කියලා ඕනම කෙනෙක් අභියෝග කරන්න බලන් අන්තිකට ගිහිල්ලා. ඔය ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ මේ ඇහැට යම් ප්‍රමාණයක් රූප නැත්තම් ඇහැ විනාශයටපත් වෙනවා. මේ කනට යම් ප්‍රමාණයක් ශබ්ද නැහුනොත් ඉතාලා ඉඳලා කන පිරෙන්න පටන් ගන්නවා. මේ නාසයට යම් ප්‍රමාණයක් ගඳ සුවඳ ලැබුණොත් ඒකේ ක්‍රියාකාරකම් අතර වෙනවා. මේ ජීවිත ආහාර නොලැබුණොත් ශරීරේ වහාම වැටෙනවා. මේ කයට යම් පහසක්ම ලැබුණොත් කය වැඩ කරන්නේ නැහැ. ඒ නිසා පෘතජ්ජනයයි කියලා කියන්නේ අවශ්‍ය ප්‍රමාණයේ ඉක්මවනම් සීමාව දන්නේ නැති මිනිහා. රූප කොච්චරක් ඕනේද මෙතනින් එහාට සුකොබභෝගී කියන මට්ටම යාට තේරෙන්නේ පටන් අරගන්නේ බොහොම අහිංසකව. බොහොම අහිංසක කියන්නේ මේ ඇහැට යම් ප්‍රමාණයක් රූප ඕනේ. ඒක මානව අයිතිවාසිකමක්. ඒක මූලික අයිතිවාසිකමක්. නමුත් කොතනින් එහාට මේක අතිශෝක්ති වෙනවද? කොතනින් එහාට මේ සුකොබභෝග වෙනවද කියලා දන්නේ නැති එක තමයි පෘතක්ජන කියන අර්ථය. අපිට යම් ප්‍රමාණයක් ශබ්ද ඕනේ. නමුත් ඒක සීමා වික්මෝලා ඒ ශබ්ද වලට දාස වෙලා කටයුතු කරන්න ගියාම තමයි ওই සංගීතකාරයෝ අපිට අවිල්ලලා එක එක සෙල්ලම් දාන්නේ. ඒක නිසා ශබ්ද සීමාව මොකද්ද? ගන්ධ සුවඳ සීමාව මොකද්ද? අඩු ගානේ අපි ගත්තොත් කොච්චරක් කෑවොත්ද ශරීර සෞඛ්‍ය හැදෙන්නේ කොච්චරක් දේවල් කාපුවාම කොලෙස්ටරෝල් හැදෙනවද කොච්චර දෙයකින් දියවැඩියාව හැදෙනවද කොච්චර දෙයකින් ඇඟතර බාරු වීමේ ලෙඩ හැදෙනවද කියලා කෑම හදන මිනිහාගේ දෝෂේ නෙවෙයි තියෙන්නේ කණ එකාගේනේ වැඩේ තියෙන්නේ. ඒකයි ඒ සීමාව දන්නේ නැත්තම් නොලැබීම දුප්පත්කමක් වැඩියෙන් කාලා ලෙඩ හදාගන්න එකට මොකද කියන්නේ? අමනකම කියලා කියන්නේ තියෙන්නේ. මරි මෝඩකම ඒ වුණාට කොලෙස්ටරෝල් තියෙනවා නම් දියවැඩියවල් තියෙනවා නම්බුකාර ලෙඩ නිසා පවුලේ අයටත් හරි නම්බුයි. නේ අපේ වගේ පරණ ලෙඩ නෙවෙයිනේ බොහොම නම්බුකාර ලෙඩ. ඒ නිසා කොලෙස්ටරෝල් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි නමන්නේ තියෙන්නේ. ප්‍රෙෂර් එක ඒක නැත්නම් තමයි ටිකක් කනගාටු වෙන්නේ. කොච්චර කෑවක් ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි නමක් තියෙනවනම් ලෙඩේ වුණත් මරණ ධාතිකයට වුණත් ටිකක් නම්බුකාරයි. මෙන්න මේ සීමාව දැනගන්න අපි හිතන තරම් ලේසි නෑ. මෙන්න මෙච්චරක් රූප ඇතින් එහාට රූප ඕනේ නෑ. ඒක හානි කරයි. ඒක මේ වගේ කලා විවාද වලට මේ ශබ්දේ ඇති මින් එහාට දන්නේ නැහැ. මින් එහාට වැඩි. මෙන්න මේ ගඳ ඇති, මේ රස ඇති, මේ පහස ඇති කියන එක සීමාව දන්නේ නැති සතාට තමයි පුත්තජනයයි කියලා කියන්නේ. අපි මෙතුආකල් සංසාරේ එක්ක අපිට අවශ්‍ය ප්‍රමාණයට අඩුව ලැබිලා දුප්පත් කියලා මැරෙන්න ගියා. නැත්නම් ඕනට වැඩියෙන් කාලා ඇඟිලි තරමට වැඩි ඉදිමෙන්න කියලා පුපුරලා නැහිනවා. ඉතින් බුදුරජාණන්සේ පෙන්වන දන්නේ මධ්‍යම ප්‍රතිපදා. ඒ නිසා බොහෝම ලස්සන මේක ඉගෙන ගැනීමේ ක්‍රමයක් තියෙනවා. 100%ක් ඕනේ නෑ. මේ සාමාන්‍ය කෙලස් කපන මට්ටමට මේක ඉගෙන ගන්න මේ මධ්‍යම ප්‍රතිපදාව කොහොමද අල්ලගන්නේ කියන එකට ලස්සනම ලස්සන නිදර්ශනයක් රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ਸਰවචන් වහන්සේ ගිහි කාලේ වගේ බොහෝම සුඛෝභෝගී ජීවිත ගත කරපු සිටුවරයෙක්ගේ පුතෙක්. ඒ කියන්නේ බැංකු කාර්යකේ පුතෙක්. හොඳටම සල්ලි තිබිලා තියෙනවා. પરම්පරා දෙකේම අම්මයි තාත්තයි හොඳටම පොහොසත් මේ එකම පිරිවිතරුවා. බිස්නස් එකකට හදිසියේ නගරයට ගිය වෙලාවක මේ වගේ ਸਰවචනංශේ බණක් කියනකොට මෙයා පිටිපස්සෙන් ඇවිල්ලා වාඩි වුණා. වාඩි වෙලා අහගෙන ඉන්නාට පස්සේ මේක එකපාරටම තේරුණා මෙයාට මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට මේ සංකලිකිතයක් වාගේ පරිශුද්ධ වූ Brahmacharya රකින්න නම් නික්මෙන්න ඕනයි. එච්චරයි යාට මතක් වුණේ. නික්මීම අවශ්‍යයි. එහෙම නැත්නම් නික්කමේ අවශ්‍යයි. අපි දැන් වචනෙන් කියන ගිහි ගියත් හැරිම අවශ්‍යයි කියලා. මේ මෑර යත ගිහි ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ සීලු දෙන් ආඩ්‍යයි. මෙයා ගෙදර ගිහිලා කියන අවසරයි අම්මේ තාත්තේ මම මෙහෙම නගරයට ගියාට පස්සේ මෙහෙම සරුවචනාන්ති කියලා කෙනෙක් කියලා බණක් කිව්වා මම ඇහුවා. මට තේරුණ තාලෙට නම් මේ ඔක්කොටම මුල නික්මීම කියලා. ඉතින් අම්මලා තාත්තලා ගණන් ගත්තේ නැහැ ඊළඳාරියව මොනවා හරි අහගෙන ඇවිල්ලා කියනවායි කියලා ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මෙයා කිව්වා අම්මලා තාත්තලාගේ නෑ. මෙයා ඒක දැනගත්ත ගමන් සරුවචන ගාවට යනවා. ගිහලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ මට තේරුණා. මට තේරුණ දේ හරිනම් මට අවශ්‍ය කරන්නේ නික්මීමයි. මම මං නික්මෙලා ඉන්නේ මාව පැවිදි කරගන්නේ. ඒක බුදුහාමුදුර කියන එහෙම බෑ. මම නික්මින බවට දෙමාපියන්ගේ සාක්ෂි අවශ්‍යයි. දෙමාපියන්ගේ වචනේ අවශ්‍යයි. ආයෙක මට බොහොම ලේසි. මොකද දෙමාපිය මට හරි ආදරේ. කියලා මෙයා දෙමාපියන් කියලා කියනවා මම සරුවචනංශේ බණක් අහුවා නික්මීම අවශ්‍යයි මම සරුවචනංශේ කරුණු පැහැදිලි කරා උන්වංශ මට කිව්වා දෙමාපියන් අවසර නැන්නේ මම ලෑස්ති අම්මා තාත්තා කිව්වා තෝ මේ කවුද යන්නේ වහලා දිනවා උඹ මැරුණත් පුතේ අපි වෙන් වෙන්නේ දුකෙන් මැරුණත් මේ පණතියෙදි වෙන් වෙනවා කියන හිතන්නවත් එපයි මරණයේදී පවා ස්වභාවික මරණයේදී පවා උඹෙන් අපි වෙන් වෙන්නේ බේරගන්න බැරි දෙයකට දුකෙන් කොහොමද පණතියෙදි කියන්නේ ඊටසේ දෙවෙනි සැරේ එයා වැඳලා කිව්වා අම්මයි තාත්තා විරුද්ධයි. ඒනට මගේ ඇතුලේ තද්ද බල බලපෑමක් තියෙනවා අම්මේ තාත්තේ. මට කරුණා කරලා මේ සරුවචනංශ කියන වැඩේ කරගෙන යන්න මට අවසර දෙන්න. ඊටසේ අම්මයි තාත්තා කිව්වා උඹ මැරුණත් අපි උඹෙන් වෙන්නේ කනගාටුයි. ජීවත් වෙද්දී අපිට කවදාකවත් අවසර දෙන්න බෑ. මෙයා මේකත් අහගෙන තුන්වෙනි සැරේදී අවසර ඉල්ලන්නේ කුස්සියක් වගේ තැනකදී සිටු මැදුරේ බිමට කපරාරු කරලා නැති, ඒ කියන්නේ පොළොව මට්ටම් කරපු නැති තැනක අපි කියන ගොම්මැටි පොළොවක වගේ එක කියලා කියනවා අම්මයි තාත්තා දෙන්නම මට විරුද්ධ මේ අවසර දුන්නේ මම තුන්වෙනි වතාවටත් ඉල්ලනවා. මේ බුදුහාමුදුරුවෝ කියන මේ Brahmacharya රකින්න මේ ගමන යන්න නම් මට නික්මෙන්න ඕනේ. මට ඒක තේරුණා මම බුදුහාමුදුරුවන්ට කිව්වා. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම නික්මීම උඹේ තනි මතයට කරන්න බෑ අම්මා අප්පයි කැමැත්ත ඕනේ. මට කැමැත්ත දෙන්න. ඊට කිව්වා උඹට දැන් සැරයක් කිව්වා දෙකක් කිව්වා මේ අම්මගේ බුදලේ තාත්තගේ බුදලේ හත්මුතු પરම්පරාවේ හතර වර්ගයේ බුදලේ උඹටයි අයිති. අපි කොහොමද උඹ නික්මෙන්නේ කියලා. එහෙම අර බිම් පොලේ වැටිලා කිව්වා එක්ක මරණය එක්ක නික්මීම කියලා. ඉතින් අම්මා හිතාගත්තා ඕකට බඩගිනි වෙච්චාම කන නැගිටිනවා. ඔන්න ඊටපංගෝ කියලා. අනේ පළවෙනි වේල බැලුවා මු නැගිටින්නේ නැහැ. දෙවෙනි වේල බැලුවා නැගිටින්නේ නැහැ. තුන්වෙනි වේල බැලුවා නැගිටිනා. දැන් අම්මලා බannවර ගොම්මැටි පොළවේ වැටිච්ච විදිහට යා ඉන්නවා. ඊට පස්සේ ගිහිලා කිව්වා පුතේ උඹට අනුකම්පාවෙන්නේ මේ කියන්නේ. උඹට මේ මේ මේ සැපහත ජීවිතේ හැදිච්ච ජීවිතේ මෙහෙම අතහැරලා ගිහිලා කොහොමද කරන්නේ? අන්තිම බලපන් භාණ්ඩගාරේ මෙච්චර වස්තු භෝග තියෙනවා. ඉතින් ඔක්කොම රාජසන්තක වෙනවනේ දැන්. මේ උඹ කරන්න හදන වැඩේ. ඉතින් ඒක නිසා උඹ මෙහෙම අපිට හේතුවක්කාර වෙන්න දෙයක් නෑ. උඹ වෙනදා හරි හොඳ කීකට දරුවා අපිත් කියන්නේ මන අපිට මෙන්න නැගිටලා බට්ටියක් ආපන්. ඊට පස්සේ ආගේ යට අඹුව පස් දෙනෙක් ඉඳලා තියෙනවා. පස් දෙනාටම ගිහිල්ලා කියලා තියෙනවා ස්වාම පුරුෂයා යම් ආකාරයකින්ද උනන්දු ඇති කරන්න පුළුවන්. ඒ විදිහට ගිහිල්ලා ඒ කියන්නේ 64 මායෙම දාලා නැගිටෝපන් කියලා. හ්ම් හරි ගියේ නැහැ. ඊට පස්සේ න්යායෙන් යාළුවන්ට කතා කරලා කිව්වා ඔයගොල්ලෝ මෙයත් එක්ක බොහොම අසුර කරා දැන් ඔයාගේ අවශ්‍යතාවය තියෙන වෙලාව කර්මා කරලා ගිහිල්ලා මේ යාළුවට කතා කරලා කියන්න අපි කිසියම් වෛරකින් නෙවෙයි කතා කරන්නේ. අපි දරුවගේ අභිවෘද්ධියට කතා කරන ඕගොල්ලන්ට තේරෙනවනේ ගිහිලා කියන්නේ. ඊපස්සේ යාළුවෝ ඇවිල්ලා ඇහුවා මොකද්ද මේ කරන උද්ඝෝෂණයේ ප්‍රතිඵලය ප්‍රයෝජනෙ. එසිකෝම බුදුරජාණන්සේගේ බණක් ඇහුවා මට කියන්නේ නික්මීමයි. මට ඒක තේරුණා මම බුදුහාමුදුරුවෝ හගිස්සව ඕ කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන දෙමාපියන්ගේ කැමැත්ත ඕනයි කියලා. ඒක නිසා මේ මම මේ එක්ක මැරෙනවා මෙතන. එහෙම නැත්තම් මට නික්මීම අවශ්‍යයි කියලා. ඉතින් ඊට පස්සේ මේ යාළුවෝ කිව්වා එහෙම නෙවෙයි දෙමාපියෝ අනුකම්පාවෙන් මයික්ටින් අදින් ඊට පස්සේ මට ඔච්චරයි කියන්න තියෙන්නේ මෙතන මරණය. අයියෝ මොකක්වත් නැහැ කියලා. ඉතින් යාළුවා අම්මට තාත්තට ගිහිල්ලා කිව්වා දැන් මේ වෙලාව හැටියට මේ යක්ෂයා මෙතන නොකා මැරෙනවා. අපි පැවිදි වෙන්න ඇරලා පස්සේ සිවුරු අරවමු කියලා. ෂෝක් ප්ලෑන් එකනේ. පස්සේ අම්මලා තාත්තලා කිව්වා ෂුවර් වැඩේ හරි. කස්ට කියලා ඊට පස්සේ දෙන්නා ගිහලා කිව්වා දැන් ඔබ මෙතන මැරෙනවට වැඩිය හොඳයි. හොඳම වැඩේ පුතේ එහෙනම් ගිහලා පැවිදිවන් කියලා අවසර දුන්නා. මෙයා කුරුල්ල මිටෙන් ඇරියා වගේ ගියා. සර්වචන්සේ කිව්වා සර්වචන්සේ ඇහුවා. උඹ දෙමාපියන්ගේ මන අපයද ඔව්. ආයෙත් ඊට පැවිදුණා. පැවිදි වෙච්චි ගමන් උල්ලංගක් වදින්න නැති පැත්තකට ගියා. මොකද තාත්තා ප්‍රදේශයේ බලවතෙක්. එයා බැංකු ලොක්කෙක්. අම්මත් ඒ වගේ බුදුම ආදරයක් තියෙන. රට්ටුත් දන්නවා. ඈත පළාතට ගිහිලා කොච්චර මෙයාට ඇතිවෙච්ච මේ නික්කම සංකල්පේ බලවත්ද කියනවනම් නොබෝ කලකින් සරුවචනගේ කමඨාන රංගීල රහත් වෙනකම්ම භාවනා කරා. එයා දැනගත්ත ආය ආවොත් ආය කූඩුවට වැටෙන්නේ. රහත් වුණාට පස්සේ ඉතින් මෙයාට බයකුත් නැහැ. මේ ආපහු සරුවචනanse වන්දනා කරන්න එවත් නුරට ආවා. ඒ වෙනකොට දැන් යම් කාලයක් ගත වෙන්න තිනේ මේ පැවිදි වෙලා පැතකට ගිහිල්ලා බණ භාවනා කරලා ආයෙත් තිනකොට සරුවචනසිකාවට ඒ මුළු කාලේ පුරාවටම මේ සිටුමැදුරෙන් හැම පින්නපාත වඩන සංඝයාටම බයිනෝ කිසිම කෙනෙකුට පලාතකට එන්න දෙන්නේ මේ අලුත් වසංගතයක් බෝ කරගෙන දරුව පැවිදි කරගෙන මේක මහ විනාශයක් කියලා බණිනවා කිසිම අනුකම්පාවක් තිබිලා නැහැ. ඊපස්සේ මේ ස්වාමීන් වහන්සේත් පැවිදි වෙලා රහත් වෙලා සරුවත් යනසේ වන්දනා කරනාට Tamange ගෙදර තියෙන වීදිය දිගේ පින්නපාත ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ගෙදරින් කවදාකවත් මොකොත් හම්බ වෙන්නේ නැහැ. මෙයා දන්නවා ඒක මොකද වෛර බැඳගෙන ඉන්නේ. නමුත් එයා දැක්ක පිටිපස්සේ පිළිකරන දොරෙන් ගෙදර වැඩ කරන දාසියක් නරක් වෙච්ච රොටි වගේක් ගෙනියනවා විසි කරන්න. ඊට පස්සේ ආව නම් ගියව විසි කරන්නද ගෙනියන්නේ කියලා. ඒක ඕ කියා. එහෙනම් මගේ පාත්‍රයට දාන්න ඒකවා. ඒ ඒ ඒ දාශිය මෙහෙම දානකොට අත් දෙකයි කකුල් දෙකයි තියා බලනකොට මගේ ස්වාමි පුත්‍රයා කියලා තේරුම් ගත්තා. වෙන ලකුණක් අල්ලන්න බෑනේ ශිවුරයි තට්ටේනේ පේන්නේ. කකුල් දෙකෙන් අල්ලනකොට දැනගත්තා ස්වාමි ස්වාමි පුත්‍රයයි. දුවන ගිහිල්ලා කිව්වා මේ ස්වාමි දියණියට ඒ ගෙදර සිටු දියණියට මවට අන්න අපේ ස්වාමි පුත්‍රයා ඇවිල්ලා ඉන්නවා. පින්ඳ පාතේ වඩිනවා මෙන්න මේ පාර යන කෙනා යයි කියලා. ඊට පස්සේ අම්මා කතා කරලා තාත්තට මෙන්න මෙහෙමලු පුතා ඇවිල්ලා ඉන්නවලු වහාම ගිහිල්ලා අඬ ගහගෙන එන්නේ කියලා. ඒකට මේ ස්වාමීන් වහන්සේ අර කුණුච්ච ප්‍රොටිගීඩි අරගෙන ගිහිල්ලා ළඟ තියෙන ගරා වැටුණු බිත්තියක් ගාව වාඩි වෙලා ඒක වළඳනවා. මම තාත්තා යහට වැඳගෙන ගිහිල්ලා කිව්වා. වැඳලා කිව්වා අනේ පුතේ මේ ඇයි මේ වගේ දෙයක් අපට කරන්නේ මේ කැඩිච්ච ගියක් ළඟ තියෙන ගරා වැටි පිටියක් ආවෙන කරන මේ කුණු වෙච්ච රොටි කෑල්ලක් කනදනේ වරෙන් ගෙදර යන්න ඊටස්කෝ අදට දාන ඉවරයි තාත්තේ. අපිට මේ පින්නපත හැම වෙලේම වළඳලා ඉන්න මිසක ආයේ මින් පස්සේ දාන පිළිබඳ අපේක්ෂාවක් නැහැ. මං ආයේ ගෙවල් වලට යන්නේ නැහැ. ඊට පස්සේ ඇහුවා මේ අපිට බැරිද මේ මෙතෙක් තිබුණේ ස්වාමීන් වහන්සේ අපි දන් වෛරේ බැරිද අපිට දාන දෙන හෙට දවසට ආමන්ත්‍රණය නිමන්ත්‍රණය කෙරුවොත් ආර්දනා කරොත් එන්නම් කියලා. ඊට පස්සේ ඉතින් වැඳලා කිව්වා එහෙනම් හෙට දවසේ දාන්න එන්නේ කියලා. ඉතින් අම්මාට ගිහිලා කිව්වා මෙහෙමයි වැඩේ ඒගොල්ලන්ගේ චාරිත්‍රාක් තියනවලු ධානි බලන්දොට පස්සේ ආය ගන්නෙ නැතිලු. හැබැයි මං හෙට ආර්දනා කරගන්නවා. අම්මා කෝ ෂෝක් වැඩේ. දැන් ඔන්න සිවුරු අරවන්න වෙලාව. කරපු දේ රත්තරම් බඩු ඔක්කොම දෙමාපියන් ගෙව්වා. එක කන්දක් හැදුවා දෙමාපිය අම්මගේ දෙව්වා. අනිත් එක හැදුවා මේ පැත්තෙන් ඒක ලැබුවා සුදු කඩතිරකින් බැහුවා. වහපුවාම කෙනෙක් කෙනෙක් පේන්නේ නැති තරම්. බූදලේ. මේ දෙක මැදින් මේ ස්වාමීන් වහන්සේට ආසනෙ පැනෙව්වා. පනවල ඉස්සරහින් තිබ්බා කෑම මේසේ. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ වෙලාවට දාන කිට්ටු කරන්න ඇවිල්ලා වාඩි වුණාට පස්සේ දෙන්නෙක් ඇවිල්ලා තාත්තගේ පැත්තේ බූදලේ ඇරලා පෙන්නවා. තව කෙනෙක් ඇවිල්ලා අම්මගේ පැත්තේ බූදලේ ඇරලා පෙන්නවා. ඊට පස්සේ පරණ අඹුව පස් දෙනාම බොහෝම මේ අංගපසංග දාගෙන ආලවට්ටම් දාගෙන රූපලාවන්‍ය දාගෙන ඇවිල්ලා කිව්වා මේ ඔච්චරම දැඩිසේ භාවනා කරන්නේ සුරංගනාවිය ලබන්නද අපිටත් දෙවිය ලස්සනද ඒගොල්ලෝ කියලා අහනකොට මෙයා නංගි කියන වචනෙන් ආම නංගි මම හේම අදහසකින් නෙවෙයි භාවනා කරන්න කියනකොට අර ගොල්ලන්ගේ මායම් ඔක්කොම වැඩිලා කලන්ත හැදිලා වැටුණා කියලා තියෙනවා. මේ තමන්ගේ අබුවට නංගි කියලා කතා කරපු නිසා. ඊට පස්සේ අම්මා කරපු දේ විජහට අයින් කරලා පෙන්නවා මෙන්න මෙච්චර බෝධලයක් තියෙනවා. කැමැතිද සිවුරකින්. ඊට පස්සේ මේ ආමතුරු කියලා තිනවා කීයද වෙලා 11:00 මාර පැන්නනේ මං එන පින්නපාත යන්නම් ඕගොල්ලෝ පින්නපාත දෙන කතාවක් නැහැ කියලා. ඊට පස්සේ බයලා කෝ නෑ නෑ එහෙමනම් දාන්න ටික බෙදන්නම් කියලා දාන්නේ වැළඳුවා. දාන්නේ වළඳලා මේ ස්වාමීන් වහන්සේ පිට වෙලා ගියා. දැන් ගෙදර එකම අවුලයි. ඉතින් ගිය ගිහි ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ උදාන ගාතාවක් කියනවා. ඒකයි මට මේ කියන්න ඕන වෙලා තිබුණ ගාතාව. ඔහිදෝ මිකවෝ පාසං මමුවල්ලන මෝවැද්දෙක් මුවෙකුට කෙමනක් ඇටෙව්වා. කෙම මොයකට උගුලක් ඇටෙව්වා. ඊට පස්සේ නාසදාවා කරම්මිගෝ ඒකේ ලස්සන මුවන්ට කන්න කැමැති ඇමක් දැම්මා. නමුත් මේ මුවා ඇම කෑව උගල ගස ගන්න නැතුව. මුව වැද්දා අඬමින් බලා ඉඳද්දි මම පිටත් වුණා කියලා කියනවා. ඒ නිසා හැම කෑවට කිසි දෝෂයක් නැහැ. දන්නවනම් හැම ඇතුලේ බිලියක් තියෙනවා කිය. බිලිය ගසගත්තොත් තමයි කොක්කේ. ඒ නිසා මේ ලෝකේ තියෙන ඕනේ සුඛෝභෝග දෙයක් විඳවන්න ඒක ඇතුලේ බිලියක් තියෙන බව දැනගන්න. ඒ නිසා සුඛෝභෝග දෙවල වලට බය වෙන්න කිසිම ඕනකමක් නැහැ. ඒ හැම එකක් ඇතුළෙම බිලිය තියෙනවා. බිලිය වකලා ගන්න බිලියත් එක්ක ගිලින් නැතුව ඒක කෑවට කිසි දෝෂයක් වෙන්නේ අර කවුරුත් කයි කියලා gediya gediya පිටින් කෑවොත් තමයි බිලිය ඇතුලේ කියලා පැටවුණාට පස්සේ මාළුවා වතුරෙන් උඩට ආවට පස්සේ මාළුවාට මානව අයිතිවාසිකම් පිටිබඳ සටන් කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. අපි කනකොට කන්නේ gediya පිටින්. අපි දන්නේ මේ කන හැම එකක් ඇතුළෙම බිලියක් තියෙනවා කියලා. මෙන්න මේ ටික දැනගන්නයි යෝගාවචරය භාවනා කරන්නේ. භාවනා සක්මන් කරගෙන එළිය ගියාට පස්සේ රූප දැක්කට ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. රූප නොදැක ඉන්න බෑ. නමුත් මේ රූප දැකීමේදී පයේ ඉරියව පවත්තරට වැඩිය කෙලෙස් වලට බරයි. මේක අබිරමණය කරන්න කිව්වොත් පයට හිත ගන්න තියෙන වෙලාව නැති වෙනවා. ඒක නිසා මේක ඇමක්. මම මේක කෑවට කමන්නේ හැබැයි බිලිය ගස්ස ගන්න එපා. මේක අබිරමණය කරන්න එපා. අභිවදනය කරන්න එපා. ජෝසනය කරන්න එපා. මේ රූප දැකීම ලකූ දෙයක්. මේක අල්ලපු ගෙදරටත් කියන්න ඕනේ. මේක මගේ පිනට හම්බුනේ කියලා ඇම කණ්ඩ එපා. මම දැන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ මගේ යුතුයකම නැවත අර මධ්‍යස්ථ අරමුණට ගන්න එකයි කියන කාරණාව දන්නවනම් රූප දැක්කයි කියලා කෙලෙස් උපදින්නෙත් නෑ සංස්කාර ඇති වෙන්නෙත් නෑ කෙලෙසෙන්නෙත් නෑ මේක දන්නේ නැත්තම් මේ හැම ඛණ්ඩෝන බිලිය ගැස ගන්න නැතුව කියන එක දන්නේ නැත්තම් ඌ දකින්නකොටම gediya පිටින්ම කනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන්න තියෙන පණිවිඩ කොච්චර සූක්ෂමද කියලා බලන්න රූප බලපං ඒකේ ප්‍රශ්නයක් නෑ රූප වලට දැක්කම අපනින් අතර කරපං ඕක ගැන කතා බතා කරන්න යන්න එපා අභිවදනය කරන්න යන්න එපා අජෝසනය කරන්න යන්න එපා අභිනන්දනය කරන්න යන්න එපා හොඳ හෝ නරක රූප දැක්කා ඉතින් මොනම කෙලෙසයක්වත් නැහැ මේ ගැන කියාපාන්න යෑමෙන් අතිශෝක්ත කරන්න යෑමෙන් අල්ලපු ගෙදෙට කියන්න යනකොට කෙලෙස් රැක් කෙරෙනවා අපේ කනට මොනව වැටුණත් ඒකේ කෙලෙසයක් නැහැ. ඒක අල්ලන අපි කතා ගොතන්න පටන් ගත්තොත් ප්‍රපංච කරන්න පටන් අරගත්තොත් රස රස කතා ගොතන්න පටන් අරගත්තොත් කොහෙදෝ යන සද්දකින් අප්‍රමාණ කෙලෙස් ඇති කරගන්න. අපිට මොන සුවඳ බලුකුණක සුවඳක් වෙන්න පුළුවන් සමම්පිච්ච මල් තෝරලා සමන් සුවඳක් වෙන්න පුළුවන් සුවඳ වැදුනට කිසිම කෙලෙසයක් නැහැ. මේක එක එකනට කිය කියා විදින ගිහිල්ලා. පොත්වල ලියන්න ගිහිල්ලා. මේකට බෑ ගන්න ගිහිල්ලා. කෙලෝරක් නැති කෙලෙස් ඇති කරගන්න. අපි විවිධාකාර රසමස උළු කන. ඒ වගේම අපිට පිළිනොච්ච රොටි කන්න වෙනවා. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. අද කොච්චර කතා තියෙනවද මේ භෝජන සංග්‍රහ ගැන? කෑම ගැන. ඒ වගේම සූපදාත්තර ගැන. ඒව ගැන කරන හැම වෙලාවෙම බඩටපත් නෙවෙයිනේ තියෙන්නේ මේ මේ කෑම සංග්‍රහවක් කරගෙන කෙලස්ව ගැරි වැකෑරිලා අන්න ඒ මොඩකම නැතුව බත් කෑවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකේ. ඒ මොන්න සුකොබෝගී දේ ලැබුණත් ඒකට බැඳීමක් ඇතිවෙන මේක මමය මේක මගේ මේක මගේ ආත්මය මේක මගේ දරුවට දෙන්න ඕනේ බබාට දෙන්න ඕනේ කියලා නටන්න නැතුව ඒක බුද්ධ විඳන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සර්වචනanse සඳහන් කරන්නේ ආර්ය ආසන කියලා જાතියක්. ආර්යනාංශේ පාවිච්චි කරන මේ ලෞකික ලෝකේ රූප වලින් ලබා ගන්න බැරි ආර්යාසනය. ආර්යාසනය කියලා කියන්නේ රුක්ඛ මූලයට. ආර්යාසනය කියලා කියන්නේ අරණ්‍යයට. ආර්යාසනය කියලා කියන්නේ ශූන්‍යාගාරයට. ඒකේ වාඩි වෙලා හොඳට මම දැන් මෙතන කියන තැනින් පටන් ගන්න ආනාපාන දිගේ කියලා අපි හිතමු මේ අප්‍රථම ධානය ලැබුවයි කියලා. එහෙම නැත්නම් අරමුණ ගෙවන් වෙනකන් ගිහිල්ලා ලැබෙන විවිධක ලැබුවයි කියලා. ඒක තමයි ආර්යයන් වහන්සේලා මෙදින සැපේ. ඒ ආසනේ තමයි ආර්ය ආසනේ කියන්නේ. එහෙම නැතුව කවිච්චයක්වත් අටපා එකක්වත් වෙන සුඛෝභෝගී ආසනයක් නෙමෙයි යම් ආසනයක වාඩි වෙලා යම් කිසි කෙනෙකුට ඒ රූප කර්මස්ථානේ ඉක්මවන්න පුළුවන් නම් ඒක ආර්ය ආසනයක්. ඉතින් ආර්ය වංශ සූත්‍ර දේශනාවේ බණ කියනකොට කියනවා කැලේ ඇවිදින ස්වාමීන් වහන්සේ නමක් පරණ්ඩා කොළ ටිකක් ගෙනල්ලා පරණ පිදුරු ටිකක් ගෙනල්ලා ගහක් මුල දාගෙන වාඩි වෙලා කඳ කෙලින් ධානය භාවනා කරලා ඉරියව්ව ගැන තියලා ආනාපාන ආනපානට ගිහිලා අරමුණ ගෙවෙනකම් භාවනා කරලා හම්බෙන විවේකයේ ඒ හම්බෙන උදේකලාවේ ඒ හම්බෙන විස්රාමේ උදේට ගත කරනවා. ගත කරන යාට තේරෙනවා මේ ආසනේවත් දැනෙනවන භාවනා හරි නැහැ. ආසනෙත් නොදැනෙන මට්ටමට පුදුමාකාර නිර්ආමස සැකයක් සැපයක් හම්බුනාම එයා නැගිටලා අර පිදුරු ටික අර පරරල් ටික සාක්කුවේ දාන්න යන්නේ නැහැ. ඒක වේයෝගාවයි කියලා අඬන්නෙත් නැහැ. ඒක තෙමුණයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. ඒ ආසනෙ වැඩ අරගෙන ඉවරයි. ඉවරයි. ඒ ආසනෙට තිබ්බ ගියා. එතකොට ඒ ආසනෙ පිළිවෙත ඒක මම කියමනකුත් නැහැ. මගේ කියමනකුත් නැහැ. මගේ ආත්මය කරගෙනත් නැහැ. ඒක ගන්න තියෙන වැඩේ ඒකත්ත. ආන් මේ විදිහට මේ කාම ලෝකේ අපි පාවිච්චි කරනවා නම් දැහැටි දණ්ඩක් විදියට. දැහැටි දණ්ඩක් කියන එක අද සිංහලෙන් දන්නෙත් නැහැ. දත්ම දින කූරක් විදියට පාවිච්චි කරන දත්ම දලිෂ කරා. ඊට පස්සේ ඒකයි ගෙදර ගිහිල්ලා තියාගන්න ධාතු කරන දුක විතර වැඳ වැඳ ඉන්න දෙයක් නෑ ඒක ප්‍රෝජන ගත්ත විසිකරා ආන්නේ විතර මේ తాවකාලික අම්බලමකට ආපු අපි මේ අම්බලමේ අයිතිවාසිකම් හදාගන්න හදනවා කියන එක තමයි මේ බූදල් ලියනවා කියලා කියන්නේ මට මෙච්චර තියෙනවා මගේ දරුවට මෙච්චර දෙන්න ඕනේ කියලා මේ తాවකාලිකව ආපු අම්බලම. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම අපි මොකක් හරි බරපතල වැරද්දක් කරලා හිරියට දැම්මයි කියලා අපි ආඩම්බර වුණොත් ඒ චකෝ මම ඉන්නේ දැන් තට්ටු ගේකනේ අපේ ගෙදර පොල්ලතු අහලා තින්නේ මේක උළුනේ මේක හැම තරණීරුවක්ම ලස්සනට මැදලා හයියට හදලා තිනවනේ කියලා අර හිරගිය පිළිබඳ ආඩම්බර වෙන්න ගියොත් මොනවා වෙන්නේ? අපි මේ හිරගයක් තමයි මේ ආඩම්බර කරගෙන ඉන්නේ. භව රෝගයේ හදනා රූපෙට මැටි ඇයිද ප්‍රේමකලේ මරණ මොහොත වෙනකොට මොනවද ගෙනියන්නේ මේ ඉන්නකම් මේක ප්‍රෝජන සරකලා පාවිච්චි කරනවා නම් අර මේ රටපාල ස්වාමීන් කිව්වා වගේ හැම කාපන් උගුල ගස්ස ගන්නට. මේක කියලා දෙනවා කියන එක ලේසි නෑ. උගදෙනෙක් කියන්නේ ඔක්කො ඇමනෝකා හිටපන්. ඒක නෙවෙයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඔබ දැනගනින් හැම ඇමක් ඇතුළෙම බිලියක් තියෙනවා කියන්නේ. ඔබ ඇම කාපම් බිලිය ගස ගන්නද? එතකොට එහෙම නැසට මුවේකට කවදාකවත් ඒ වැද්ද මෝ වැද්ද දෙන තරම් රසමසවුල ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඌ ඒක කනවා. හැබැයි කනකොට දන්නවා මේක ඇමක්. මම උගුල ගස ගන්න නැතුව කනවයි කියලා. ඒ නිසා මේ ලෝකේ තියෙන සැප තමන් වෙත පැමිණෙන ඕන දෙයක්. අපේ කර්මානුරූපව ලැබෙනවා. ඒක සුඛෝභෝගීද නැද්ද කියලා බලන්න අපට ඕනකමක් නෑ ලැබිච්ච දේනේ. පැමිණි දුකනේ. පැමිණි දුක විඳින්න ඉල්ලගෙන කණ්ඩ යන්නත් එපා. මේ කාපු දේවල් පිළිබඳව මේ අයිතිවාසිකම් කිය මේක මම මාගේය කියන එක තමයි මේ කලහ විවාද විග්ඝහ සියල්ලට හේතුව. ඒක නිසා අපි යම් පෙර කළ කර්ම විපාක තියෙනවා නම් ඒ හා සාපේක්ෂව අපිට ලැබෙයි. ඒකට කවුරු ඊර්ෂ්‍යා කරත් ඒක ලැබෙනවා. ඒ වගේම කවුරු නොදී ඉඳ හැදුවත් අයිති අයිතිවාසික නැට ඒක ලැබෙනවා. ඒ වගේම අපිට පෙර පව් කරලා තියෙන මිනිහට අපි කොච්චර ප්‍රාර්ථනා කරත් ලැබෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ කර්මානුරූපේ නිසා වෙත පැමිණෙන දේ කිසිම කෙලෙසයක් නැහැ. අපි භාවනාවේදී කරන්නේ හිතාමතා කරන, හිතාමතා කියන, හිතාමතා හිතන සියල්ල නතර කරනවා. ඒ කියන්නේ අලුතෙන් කර්ම රැස් කිරීම නතර කරලා පෙර කර්මානුරූප මොකද්ද එන්නේ කියලා බලාගෙන ඉන්නවා. මේ තමන්ගෙම කරපු කර්මානුරූප එන දෙයට ඉවසන්න පුළුවන් කියන එක සරුවචනසේ සහතිකයක් දෙනවා ඔබ කර්ම රැස් කරා නම් ආත්ම විපාකේ අනිවාර්යමට විඳින්න පුළුවන්. ඒක ආනිසංසක් වෙන්න පුළුවන් විපාකයක් වෙන්න පුළුවන් මේකට සුදුසුකම් තියෙනවා ඒ නිසා වෙත පැමිණෙන දිහා බලාන ඉන්නවනම් අපි ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා ඇත්ත ඇති හැටි දැකීම මේ වෙනුවට මොනව හිතන්න ගියත් මොනව කතා කරන්න ගියත් මොනව කරන්න ගියත් අර වර්තමාන මොහොත ඉක්මනවා. ඉතින් වර්තමාන මොහොතේ හිත පැවැත්වීමට අපි කියනවා නෙක්ඛම්ම සංකල්පය අතීතික නාගතින් වෙන් වෙනවා අර කිනාගෙන් වෙන් වෙනවා අර තනින් වෙන් වෙනවා. මේක බොහොම අවධාරණයෙන් කියනවා වර්තමාන මොහොතේ ඉන්න බැරි යක්කු තමයි පරිශන කරන්නේ. ලෝකේ තියෙන පරිේශන සියල්ලම මේ මම දැන් මොහොත කියන එක පන්නපල පන්නලා තියෙනවා. මම දැන් මොහොතේ තමයි උප්පරිම සැප ලැබෙන්නේ. ඒ නිසා දරුවචාන්සේ දරුවෙකුට කියනවා වගේ හිත හිතසෝ සලකන මිත්‍රයෙක් කියනවා වගේ කියනවා වර්තමාන මොහොතේ තියෙන උප්පරීම සැපේ විඳිනවා නම් එයාට ඊගාව මොහොතේ මේට වැඩි එකක් හම්බෙයි කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නෑ වර්තමාන මොහොතට වෛර කරන වර්තමාන මොහොතේ සැප නොදන්නා වර්තමාන මොහොතේ සම්පත්‍තිකර தත්ත්වේ නොදන්නා වර්තමාන මොහොතේ සන්තුෂ්ටිකර தත්ත්වේ නොදන්න මනුස්සයා තමයි ලුණු වතුර බොන්න වගේ හොඳ හොඳ දේවල් හොයවන්නේ. ඒ මනුස්සයා ඒ කරන හැම පරිේශණයකම වර්තමාන මොහොතට කෙලසෙන වර්තමාන මොහොතට නිඳා කරනවා. වර්තමාන මොහොතට අගය කරන වර්තමාන මොහොතේ ආර්ය සැප විඳින කිසිම කෙනෙකුට මොනම පරිශ්‍රණයක්වත් ඕනේ නැහැ. එයා පරිේශන කරන්නේ නැහැ. එයා දන්නා වර්තමාන මොහොතේ මේ දේ කරන්න ඕන නම් කරනවා. මත එයා දන්නා හොඳම දේ තියෙන විවේකේ. හොඳම දේ තියෙන හිත කලාවේ. හොඳම දේ තියෙන වර්තමාන මොහොතේ. ඒ නිසා ඒක උප්පත්තියම අපිට හම්බෙච්ච අයිතිවාසිකම. ඒ දේ කරනවා කියලා කියන්නේ ওই විශාල කාමච්ඡන්දේ කියන බර බල පෙරමුණට යුද ප්‍රකාශ කිරීම. එලෙබසිටි මේ මොහොතේ සියල්ල ලැබෙනවා නම් මොකටද පරිේෂණ කර කර දඟලන්නේ? බුදුරජාණන් වහන්සේ දවසක් බමුණු ගමකට ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ගියාම ඒ බමුණු ගමේ මුළු සියල්ලම බුදුරජාණන් වහන්සේ විරුද්ධ ප්‍රකාශ කරා. ආවොත් මේ බමුණු ආගන්තින කට්ටිය බුද්ධාගමට හරව ගන්නවා. ඒක නිසා පලාතේ නොහිටින්න හැම ලිඳටම පිටුරු පිරෙවුවා. වතුර නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ දැනගෙන ආනන්ද හැමෝටම කිව්වා ආනන්ද වතුර තිබහයි කියලා. අනිහානන්ද හැමෝටම අර ලිඳ ගාවට එනවා එතන පිටුරු පුරවලා. මේ ලිඳ ගාවට එනවා පිටුරු පුරවලා. අපිලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි ළඟ වෙන ගඟක් තියෙනවා අපි එහෙට යන් මේ හැටි පොණ්ඩ වතු ටිකක් ගන්න අමාරුයි කියලා. ආ කියලා ටිකක් කළා ඉඳලා බුදුහාමුදුරුවෝ කියන ආයසරය කාණ්ඩ වතුර දිවහයි. යන්නෙත් නැහැ. එතනම ඉඳගෙන කියනවා. අනන්තපුර දෙවෙනි සැරේටත් යනවා. දෙවෙනි සැරේට ගිහලා බannවා හැම එකටම ජරාව දාලා. පිටුරු පුරවලා. ඊට පස්සේ ඇවිල්ලා කියන බුදුහාමුදුරන්ට අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන තැනකට යමු. මේ වතුර හොයන්න අමාරුයි. ආ කියලා බුදුහාමුදුරුවෝ තුන්වෙනි වතාවටත් කියනවා ආනන්ද වතුර තිබහයි. ආනන්දහමරෝ ගිහිල්ල වෙලා ඉඳගාට කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුජානන් වහන්සේගේ පෙරපාරමිතා ශක්තියක් තියෙනවනම් මට පිරිසුදු වතුර ලැබේවා කියනකොට ලිඳ උතුරලා පිටුරු සේරම ගහගෙන ගිහිල්ලා වතුර එක බොහොම පිරිසුදු වෙනවා. ආනන්දහමරෝ පාත්‍රය ඔබලා වතුර කැරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා පුදුම ආශ්චර්යයක් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ ගුණ ප්‍රකාශ කරුවා විතරයි එළිඳේ වතුර උතරන්න පටන් ගත්තා. බුදුරජාණන්සේ ආනන්ද හැමරන්න කියනවා ආපාතේ සබ් කිච්ච පරියේෂණං චරේ ආපාතේ සබ්බදාසියුම් ආනන්ද වතුරෙම ඉන්නේ කාට මොකටද වතුර මේ පිපාසාවක් නැති එකට මොන වතුර පරිේශනයක්ද මේ අමාරුවෙන් වතුරේ ගෙනාවු ආනන්ද ආමරන්ට රොකක්යි හැම පිපාසාවක් නැතුව ඉන්න කෙනෙකුට මොකටද ආනන්ද වතුර පරිශ්‍රණයක් ආනන්දහමතුරන්න පෙන්වන්නේ උඹ දන්නේ නැති උනාට බුදුහාමුදුරු මෙහෙම කෙනෙක් මට වතුර ඕනෑවට නෙමෙයි මම මේ වැඩේ කරේ උඹවත් දැනගන්න ඕනේ කියලා ඒ නිසා අපිට වතුර පිළිබඳව පරිශ්‍රණ කරන්න වෙන්නේ පිපාසාවෙන් ඉන්න කෙනෙකුට පිපාසාව කියන්නේ තණ්හා තණ්හාවර කියන තව නමක් තමයි පිපාසාව. ඒ නිසා පිපාසාව නැති කෙනෙකුට වතුර පරිශ්‍රණයක් ඕන කරන්නේ නැහැ. බුදුජානකයකට ලිඳක් පෙන්නලයි මේ කතා කරන්නේ. වර්තමාන මොහොතේ ගත කරන කෙනාට කවදාකවත් තණ්හාවක් පහළ වෙන්නේ නැහැ. තෘෂ්ණාව නැහැ. මම දැන් මෙතන ඉන්න කෙනාට තෘෂ්ණාව නැහැ. ද්වේෂය නැහැ. මෝඩකම නැහැ. ඉතින් ඒ තරම් වටින ලිඳක් පෙන්නලා බුදුහාමුදුරුවෝ කියනවා මේ බාහිරේ තියෙන කාම තණ්හාවට මොන පරිේශනද? ඒක කරන්න ගියාම වෙන්නේ මොකද්ද? පුදුමාකාර වෙහෙසකර තත්වයකටපත් වෙනවා. ඒක දැනගෙන ගිහිල්ලා හැම ගස ගන්න නැතුව ප්‍රසමසවුලක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ යෑම මගේ පරිශ්‍රණය සඳහා, අභිවෘද්ධිය සඳහා, ගමේ කැමැත්ත සඳහා, පවුලේ කැමැත්ත සඳහා ගිහිල්ලා ගිහිල්ලා අතපය කඩාගෙන ආවට බුදුරජාණන්සේ කියන මම උඹලට කියලා තියෙන්නේ මේ සදා සැපදෙන වර්තමාන මොහොතක් තියෙද්දි බාතීච අනාගතේ ජීවත් වෙනවා නම් ඕකට තමයි පිස්සු කියන්නේ. ඕකට තමයි මෝහය කියන්නේ. අමාරු වර්තමාන මොහොතේ ගත කරන කමාරු නමුත් අඩු ගානේ අපේ සංකල්පය හදාගත්තොත් අපි ආකල්ප හදාගත්තොත් අපේ ජීවිතේ මීට වඩා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ මේ වර්තමාන මොහොතේ ගත කරන ඕ තමයි බුදුන් කියන්නේ. ඕ තමයි ධර්මයේ කියන්නේ. ඕ තමයි සංඝයා කියන්නේ. ඕ තමයි සීල කියන්නේ. මොනවද උඹලට අඩු? මුක්කක්වත් අඩු නැහැ. අඩු වෙලා තියෙන අපි හිතනවා ඊට වැඩිය හොඳයි මේ රක්ෂණ සංස්ථාවේ ගිණුමක් කර්ම කරුව ජීවිත රක්ෂණයක් ගත්තොත් නිවනට වැඩිය පොඩ්ඩක් හොඳයි. එතද බැංකු ගිණුමේ ලොකු අතවාසියක් තියෙනවනම් එනතම් മന്ത്രിතුමාගේ ලියුමක් ගන්න පුළුවන් නම් නැත්නම් බබා පිටරට අරින්න පුළුවන් නම් ආ නිවනට පොඩ්ඩක් උඩයි කියන. ඉතින් ඒකනම් ඒ කියන්නේ හැම ගස්සගෙන තියෙනවා රසම සූලත් කාලා තිනවා. ඉතින් ඊට පස්සේ මස් කඩේ කොක්කේ තමයි. ඒ නිසා බුදුජානනාංශයේ දෙන්නේ අපිට බය වෙලා රැහෙන හීනෙන් බය වෙන බණක් නෙවෙයි. උන්වහන්සේ බොහෝම සරල පැහැදිලි මේ කලහ විවාද ඇති නොවන කාමච්ඡන්දය ඇති නොවන නික්කම්යක් ඊටාම පහසුවෙන් සරලව පෙන්නලා කියනවා මේක දැනගෙන ඉඳද්දී උඹලගේ පඬිතකම් කොට හොයාගෙන ගියොත් උඹට හම්බ වෙන්නේ කලහ විවාද විග්ඝහ භණ්ඩන වර්තමාන මොහොතේ හිත පවත්නවනම් සාමය සම්මෝධමානකම අවිවදමානකම, කීරෝධකී භූතභාවයේ එකිනෙකා පියහැයින් බලාන ජීවත් වෙන ගතිය. ඒක නිසා යම් කෙනෙක් එක චිත්තක්ෂණයක හෝ ඒ වර්තමාන මොහොත ගත කරනවා නම් එයාට විතරක් නෙවෙයි ආනිසංසය ඒ සමාජයටම තියෙනවා. ඒ නිසා අපි හිතන්න නරකයි කට්ටිය දොස් කිව්වට මේ භාවනා කරන කට්ටිය ආත්මార్థකාමී කිය. තනිව නිවන් දකින්නේ අනිවාර්යයෙන්ම මේකෙන් ලෝක සාමයට එහෙම නැත්නම් කලාව විවාද නැති වෙන ගතියට කොච්චර ගැම්මක් එනවද කියලා කියනවනම් මුළු ලෝකෙම භාවනා කරන්න ඕනේ එකෙක් හරියට කරනවා නම් මේ ලෝකයේ තියෙන ප්‍රශ්නට උත්තර තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා විශාල ප්‍රශ්න රෝගයක් තියෙන රෝගයක අපි ජීවත් වෙන්නේ අපිට පුළුවන් ශක්ති ප්‍රමාණය අපි ටික ටික හරි ඒ වර්තමානයේ හිත පැවැත්වීමේ එහෙම නැත්නම් එලබ සිටීමේ එහෙම නැත්නම් අප්‍රමාද වීමේ එහෙම නැත්නම් සතිය පිහිටවීමෙන් අපිට කළ යුතු කළ හැකි ප්‍රමාණය කරනවා නම් ඒ කාන්තෙම අභ්‍යන්තර සාසනේ බාහිර සාසනේ පුදුමාකාර දියුණුවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රකාශයත් එක්කම දවසේ ධර්ම දේශනාව මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාම මේ දවස් කීපේ අහපු බණ ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරීම වලින් ඇති කරගත්තේ ආකල්පයේ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය බලය පිණිස මේක සියලු වැඩ පිළිවෙල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි සුළු වේලාවක් අරගන්නවා එත්තාවතා ചാදී ගාථා සජ්ජහායනා කිරීමෙන් මේ වැඩ පිළිවෙල මේ විදියට අතප්පයක් නොගැනී කරදරයක් නොවේ බාධාවකින්තරව කරගෙන යෑමේදී යම් පෙනී නොපෙනී උදව් උපකාර කළා වූ සත්පුරුෂ මණ්ඩලයක් වෙනවනම් ඒ සියලු දෙනා අපේ මේ සාදුනාදය අහලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පාත්තුනා. ඒ වගේම අපි එක එක්කෙනෙක් විශාල ඥාති සමූහණු සනුහරයක් නියෝජනය කරනවා. ඒ ඔක්කොමලා මෙතන හිටියනම් හොඳයි. නමුත් අපි එක්කෙනෙක් එක්කෙනෙක් ඒ නියෝජනය කරනවා අපි එක එකනා ප්‍රාර්ථනා කරමු අපි මෙතෙන් දෙනකන් අපට ඒ උදව් උපකාර කළා වූ ඒ යම්තා ඥාති පිරිසක් ජීවත් වෙනවා හෝ වේවා මිය ගියා හෝ වේවා අපි ඒ ඇත්තන් මේ පවත්වන සාදුනාදී අහලා ඒ ඇත්තොත් ඉන්නා තැනක සිට සාදුනාද පැවැත්වීමෙන් මේ පින අනුමෝදන් වෙත්වා කියලා ඥාති වෙනුවෙන් සාදුකාරයක් පවත්වමු අප අපටත් මේ নানা ආකාරයෙන් රැස් කර ගන්න ලද මේ කුසලය අපේ પરමාර්ථය නැවත නැවත සිහිපත් කරගන්නත් ඒක ඍජු කරගන්නත් මන ආකල්ප පහල කර ගැනීමලත් හේතු ආසනා වේවා කියලා සාදුකාරය. එත්තාවත ආචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවත ආචගම්මේහි සබ්බේ එත්තාවතා චකම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශන ආකාශට්ටා ච බුම්මට්ටා ජීවානාගා මහිද්దికා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ